සම්බන්ධ වෙනවා විශේෂයෙන් විපස්සනාවට බර ධර්ම දේශනාවකට අදත් අපිට මේ වගේ සෙනසුරාදාවක් ධර්ම දේශනා වාරයක් වෙමිලා තිනවා සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තන්නක්කයන් පත්තයන් අප්පමත්තෝ අනේල මෝගෝ සුත වාසතිමා සංඛත ධම්මෝ නියතෝ පධානවෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී කෞරුණීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සාන්වන්ත පින්වත්නි අද මේ බ්‍රහස්පති ධර්ම දේශනාව සඳහා මේ ගාතාවත් උපුටා ගන්නා ලද්දේ ਸਰුවත්න දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාත පොතේ තියෙන මේ කග්ගවිසාන කියන සූත්‍රය. අපි කලිමුත් සඳහන් කරගත්ත පරිදි මේ කග්ගවිසාන සූත්‍රයේ ගාථා 40කින් සංග්‍රහිතයි. එක ගාතාවක් ඇර සියලුම ගාතාවල අවසාන පදය ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා ධ්‍රුව පදයකින් સમાપ્ત වෙන්නේ. ඒකේ තියෙන විශේෂ පදය කග්ග විසාන කියන එකයි. ඒ අනුව තමයි සූත්‍රය නම් කරලා තියෙන්නේ කග්ග විසාන සූත්‍රය කියලා. ඒකට සිංහල අර්ථය දෙන්නේ කංග වේනගේ අඟ බඳුව කංග වේනගේ අඟ වගේ කියලා. ඉතින් මේ සරුවච්චන් වහන්සේ මේ පෙන ගෙනහැර දක්වන මේ සූත්‍රයේ කඟ වේනගේ තනි අඟ පෙන්වන්නේ ඒකෝචරයේ කියන පදයට නිදර්ශනයක් වශයෙන් ඒකචාරී ජීවිතේ පෙන්වන්නයි. ඒ අනුව කාන්තාවගේ අතේ දාපු තනි වලල්ලත් කඟ වේනගේ වගේ අඟත් තනිව හැසිරෙන මාතංගනම් හස්තිරාජයත් සාමාන්‍ය ශාසනයේ පෙන්නනවා. තනියම ඉන්නකොට සද්ද නැහැ. විවේකයි හුදේකලයි. වලලු දෙකක් අතට ආපු ගමන් කච කච සද්දයක් එනවා. අං දෙක ආපු ගමන් හරකෙක් ගොනික් බවට පත් වෙනවා. රැළට වැටිච්ච ඇතා ඒ ඇත්ත ලීලාව දරා ගන්න බෑ. අනිකත් එක්ක ඇලි ගලි වාසයට යන නිසා ඒ නිසා මේ වස්තු වල තියෙන වටිනාකම එහෙම නැත්නම් සුවිශේෂී සාසනික වටිනාකම තියෙන එකලාභාව හුදකලාව විවේකයේ පිළිබඳව මේ උපමා දක්වනවා. ඉතින් මේක පසුගිය පසු කාලීන සාසනයේ ටිකක් ඇඟරිදෙන වැඩක් වෙලා තියෙනවා. මොකද පසු කාලීන සාසනය ඇලි ගලි වාසයට හදාගත්තා. අනිකුත් ආගම් එක ගැටෙන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ ඝන ඝන ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා සාමූහික වාසයට මේ එකලා ජීවිතේ පාවා දුන්න නිසා ඒකමද කියන්න මම දන්නේ මේ ગાතා අටුවාවේ සඳහන් කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ඉතින් ඒ නිසා කිසි කෙනෙක් මේවා කියවන්නෙත් නැහැ. කියුවත් පේනවා මේ බුදුහාමුදුරන්ට වැරදිලා කියපු වගේක් වගේ මොකද මේ ව්‍යාපාර කරන්න බෑ මේ සමූහ හදන්න බෑ මේ ගාතාවල තියෙන අර්ථය තේරුම් ගත්තොත්. ඒක නිසා අද බුද්ධාගම විසින් මේ ධර්ම කොන්කර දක්වනවා. ඉතින් ඒක නිසාම දෝනිසන් වනේම ආව ආර්දනාවක්. අපි මේ ගාථා පෙළ සහිත මේ කග්ග විසාන සූත්‍රය අපේ නිසන් වන ධර්ම දේශනාවට මාතෘකා හොඳයි කියලා. ඉතින් අපි ඒ අනුව දැන් අපි ඉන්නේ 30 ගාණක් ગાතා පහු කරලා මේට ඉස්සල්ලා හැම ગાතාවකමත් අපි ඒකෝ චරී කග්ග විසාන කප්පෝ කඟ වේන හඳ අඟක් බඳුව එකලාව හැසිරෙන්නේ කියන පදේ ඒ ඒ දවසට හැමදාම අපි වාක්‍ය හතරක් පහකින් හඳුනා දීම කරා. අදත් මේ ධ්‍රුව පදය එහෙම නැත්නම් සූත්‍රයේට නම සපයපු මේ කඟ වේන හඟ හඳුන්වන්නයි මෙතෙක් කළා මම මේ ඉදිරිපත් කරේ හඳුන්වා දීමක් වශයෙන්. ඊට පස්සේ අර මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ අටුව උදාන ගාතාවක් කියන එක තමයි අටුවාව දිගටම පවත්වාගෙන යන අදහස. ඒ අනුව මේ සුත්තනිපාත අට කතාවේ බැලුවොත් මේකේ පෙන්වන නිධාන කතාව මම ඒත් කැමති ඉදිරිපත් කරන්න මේකේ ඉතිහාසය පිළිබඳ අපිට පොඩි හැඟීමක් ඇති කරගන්න. හුඟක් ගාතාවල සඳහන් වෙන විදිහට මේක බර්ණත හිටපු රජ කෙනෙකුට හිදු වෙච්ච යම් සිද්ධියක් නිසා රජුරෝ රජසිරිය අතහැරලා ගිහිල්ලා අබුද්ධෝත්පාද කාලෙක තනියම මේ සිද්ධියම ආහාර කරගෙන පොහොරක් කරගෙන කල්පනා කරලා ස්වයම්භූව පච්චේක බුද්ධ රාජ්‍ය ලබා ගත්තයි කියන එකයි සාමාන්‍ය කතාව. හැබැයි එක එක රජුරන් එක එක සිද්ධි වෙන වෙනම සඳහන් වෙනවා. දැන් මෙතනත් සඳහන් වෙන්නේ බරණැස රජ කෙනෙක් ඒ රාජාභරණයන් සැරසිලා වීදි සංචාරය කරනකොට ඉස්සරහින් බලන මිනිස්සු රජුරෝ ගියාට පස්සේ පිටිපස්සෙන් බලන තරම් දෙයක් තියෙනවලු රාජාභරණයන් සැරසපු රජ කෙනෙක්ගේ. පැත්තෙන් බලපු එකනට අනිත් පැත්තෙන් ගිහිල්ලා බලන්න හිතෙනවා. ඒ නිසා පෙරහැරක් යනකොට රජුරෙන්ට ඉස්සෙල්ලත් කට අරගෙන බලා ඉන්නවා යනකොටත් බලා ඉන්නවා ගියාට පස්සෙත් බලා ඉන්නවා මොකද අංගපසංග රාජාභරණ ගොඩාක් පළඳවාගෙන ඒ රාජසිරියෙන් යනකොට ඒක බැලිය යුත්තක්. ඉතින් ඒ නිසා විශාල සෙනඟක් ඉන්නවා ඒක රජුරෝ දන්නවා දර්ශනය පෙන්වන්න රජුරෝ එහෙම තෙද පෙන්වන්න තමන්ගේ වීඩියෝ වල සංචාරය කරනවා. ඉතින් මේ සංචාරය කරනකොට උඩමහන් තලාවක හිටපු සුකුමාර කාන්තාවක් මේ ආසාවෙම රජසිරිය බලනකොට රජුරුවන්ගේ ඇහැ ගැටිලා තියෙනවා ඒ සියලු අංගපතකින් සම්පූර්ණ ඒ සුකුමාර කාන්තාවට. බලනකොටම පිළිබඳ සිත පහළ වුණයි කියලා. රජුරවන්ට කාම ආසාවක් ඇති වුණා ඒ ස්ත්‍රියව කෙරේ. ඒ රජුරෝ එතන හිටපු මිත්‍ර අමාත්‍යවරයෙකුට කතා කරලා ඇහුවා පණිඩියක් කරලා ඔත්තුවක් බල්ලා යවලා බලාගන්න මේ ස්ත්‍රියව සස්සා සසාමික සස්සාමිකද අස්සාමිකද කියලා. බැඳලාද නැද්ද කියන එක. ඉතින් පස්සේ මේ පෙරහැර යන ගමන්ම යමාත්‍යවරයා අමාත්‍යවරු තෝකටමනේ ඈ ගහගෙන ඉන්නේ. ඉතින් අමාත්‍යවරු දන්නවා මේක වගතුක විස්තරය. ඊට පස්සේ ඇවිල්ලා කියලා තිනවා අවසරයි දෙවියන් වහන්සේ සස්සාමිකයි කියලා. ඊට පස්සේ රජුරවන්ට පෙරහැර යන ගමන්ම කල්පනා වුණාලු මට මේ වෙනකොටත් අන්තප්පුරේ 20000ක් අංගනාවෝ ඉන්නවා. නාටිකාංගනාව, කුලාංගනාව, පුරංගනාවන්. ඒ ඔක්කොමත් තියෙද්දි මේ සස්සාමික ස්ත්‍රියාවක් කරේ මේ හිත බැඳලා යන්නේක මේ සිරිය එහෙම තියේදී මම කෙලින්ම අපාය කියලා නතර කරන තරමේ තද්දබර කාම ගුණයන් පිළිබඳ දැවීමක් කාම ඡන්දය කාම රාගය කාම රාග පටිගය අනුසය ඉතින් මේ මේ තරමක තියේදී මම මොනතරම් භයානක තැනකද ඉන්නේ කියන මෙන්න මේක තමයි ඒ රජුරවන්ට හැබෑ වෙනසක් ඇති වෙලා තියෙනවා රාජාභරණ ඇඳගෙන රජ වීදියේක රජ පෙරහැරේ යද්දී ඒ ගාම රජුරෝ ගත්ත තීන්දුව තමයි රජසිරිය අතහැරලා ගිහිගේ අතහැරලා ගිහිලා පැවිදි වෙන්න පැවිදි වෙලා ඒ රජුරෝ මේ ඇති වෙච්ච ඊටාම ඕනම දෙයක් කරගන්න තරම් රාජ විධාන සහිතව ඉන්න වෙලාවක ඒ කාන්තාවකට ඇතිවෙච්ච ආශාව ඕනම විදිහකින් රජුරණ සන්තර්පණය කරගන්න තිබුණා. නමුත් කෙරුවොත් ඒක කාම මිත්‍යාචාරයකට වැටලා කර්මපතයක් බවට පත් වෙලා ඒකාන්තයෙන් අපාගත වෙන එක කල්පනා කරලා මෙවැනි තැනකදී අපිට ඒක තිරින්ගයක් දාලා තද කරගන්න, නිරෝධනය කරගන්න, ක්ෂය කරගන්න, වැය කරගන්න පුළුවන්ද කියන මේ කල්පනාව. මේ කල්පනාව ආපු නැති කෙනෙක්, විශේෂයෙන්ම පිරිමි කෙනෙක් ලෝකේ නැති තරම්. නැත්නම් ඒ මනුස්සයාට නෂ්ටකාමී කියලා තියෙන කියලා රෝගයක් කියලා කියනවා. ඒක තමයි පිරිමිකම. ඉතින් නමුත් ඒක වලක්ක ගත්ත කෙනෙක් එහෙම නැත්නම් වලක්කන්න පුළුවන් කියලා හිතන කෙනෙකුත් ඇත්තේ නැහැ. කොටින්ම කියනවා නම් අබ්‍රහ්මචර්ය ශික්ෂාපදයටත් බයයි. කිසිම ආගමක නැහැ ওই ශික්ෂාපදයේ ਸਰවචනාංශ විතරයි පෙන්වලා දුන්නේ. මොකද අනිත් ආගම් හැම එකකම ඒක සාමාන්‍ය මහා බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ආචාර ධර්මයක් මේක අපේ සාසනේ තියෙනවා. කාම ආචාර ප්‍රශ්නයක් නැහැ. කාම මිත්‍යාචාර තමයි මේ නපුර ගෙන දෙන්නේ. ඉතින් ඒ නිසා කාම මිත්‍යාචාරයේ ਸਰවචනහන්සේ පිහිටවපු තැන තමයි ඔය සංඝ සමාජය කියලා කියන එක. උපාසක උපාසිකාවන්ටත් අනක් නැතුව පණතක් පනවලා තිනවා. අනක් අනක් නැති අනතක් අනක් නැති පණතක්. කැමැතිනම් කරන්න. හරිම අමාරුයි. ඒ අමාරුකම නිසා තමයි ඔය හුඟ දෙන්නේ සුදු අඳින්නේ. ඒ වගේම පැවිදි වුණත් ඔබ සම්පදා නොවි ඉන්නවා. මොකද මේක විශ්වාස නැහැ. මේ මේ කාමමිත්‍යාචාරය පිළිබඳ ශික්ෂාව. මට මතකයි මීට වාර දෙකකට විතර ඉස්සෙල්ලා අපේ ඉංග්‍රීසි සාකච්ඡාවේදී මේ සුදු හාමුදුර මතක් කරා අපි මේක කෙලින්ම සාකච්ඡාවට ගනිමු. මේ කාමය ලිංගිකත්වයේ පිළිබඳව කොහොමද අපි ක්‍රියා කරන්න කියලා. මොනම උත්තරයක්වත් නැහැ. ඒකට කිසිසේත්ම කාටවත් දෙන්න උත්තරයක් නැහැ. තම තමන් විසින් ඒ ඒ වෙලාවට තන වඩාගෙන තියාගන්න ජීවිතයක් තමයි මේ විශේෂයෙන් පැවිදි ජීවිතය ගත්තොත් ඒක නිසා පරජික හතරෙන් ඉස්සෙල්ලාම තියලා තියෙන්නේ මේ කාමයේ පිළිබඳව ශික්ෂාව. ඉතින් මේ රජ කෙනෙක් රජසිතිය විඳින ගමන් ඒ ඇතිවෙච්ච මනුස්ස සංසිද්ධිය ඉත්‍ත්‍යාවක් දැක්කා බොහොම රජ රජුරුව කරේ ආශාව නිසා උඩුමාන්තලාවට ගිහලා රජුරුවන්ගේ රජසිරිය බලන්නේ. ඒතකොට රජුරුවොත් ඇහැ ගහන විට ඇහැ ගැහුනෙත් මොකක්ද කර්ම ශක්තියකටනේ. අන්න ඒක කල්පනා කරලා මේ වෙච්ච සිද්ධිය අපායට යන්න ප්‍රවේශ පත්‍රයක් මිස රජසිරිය රජ විධාන ක්‍රියාත්මක කරන තැනක් නෙවෙයි කියලා කල්පනා වෙන්න මේ රජුරන්ගේ මානසිකත්වයේ කොයි මට්ටමක තියෙන්නද කියලා හිතා ගන්න වෙනවා නැත්නම් ඒ රජ කෙනෙකුට ඒ තරම් රජසිරියක් අතහැරලා ගිහිලා මෙවැනි සංසිද්ධියක් ප්‍රස්තුත කරගෙන ඒක මත කල්පනා කරලා කවුරුත් කමටහන් දීලා නෙවෙයි භාවනා මධ්‍යස්ථාන නැහැ කර්මස්ථානාචාරිවරු නැහැ පැවිද්දක් නැහැ මේ කල්පනා කළා රජුරෝ ගොඩ ආපු හැටි ගොටාවට පස්සේ දැන් පච්චේක බුද්ධ රාජ්‍ය දිනාගත්තට පස්සේ මේ රජ්ජුරෝ කරන උදාන ගාතාවක් විදිහටයි මේ අපි ඉදිරියෙන් තියාගකට තන්නක්කයෝ පත්තයන් අපමත්තෝ කියන ගාතාව කියලා තියෙන්නේ. නමුත් අපි සාලකලා බැලුවොත් මේ කග්ගවිශාන සූත්‍රයේ ඇතුළත මේ ගාතාවේ තියෙන සුවිශේෂත්වය මේක කෙලින්ම සුද්ධ විපස්සනාවක් විස්තර කරනවා. කිසිම මැජික් එකක් නැහැ. කිසිම ගූඪ ධර්මයක් නැහැ. ගූඪ ධර්මයක් නැහැ. සුද්ධ වශයෙන්ම සරුවචනාංශයේ මේ කග්ගවිශාන සූත්‍රයෙන් පිට දේශනා කරපු සත්‍විස් බෝධිපාක්ෂික ධර්මමයි මේකේ තියෙන්නේ. ඒක නිසා අපි පසේබුදු රාජ්‍ය බලාගෙන ප්‍රාර්ථනා කරන භාවනා කරනවාද කියනවා මම දන්නේ නැහැ. නමුත් අපි අපි බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරගන්න කිව්වහම මේ අටුවාචාරින් වහන්සලා පෙන්වන විදිහට මේක පසේබුද්ධ රාජ්‍යයට හේතු කිරීමම අපමත්ත කතාවට වැටෙන පමත්තට වැටෙනවා. තවත් පසර දැමීමක් වෙනවා. ඒක නිසා එහෙම ප්‍රාර්ථනාවක් තිබුණ කෙනෙකුට වුණත් සම්මා සම්බුද්ධ රාජ්‍ය වේවා, පච්චේක බුද්ධ රාජ්‍ය වේවා, ශ්‍රාවක බෝධි රාජ්‍ය වේවා ඕනම කෙනෙක් තමන්ගේ කුසලය පාරමිතා කුසලයක් බවට පත් වෙන්න සංකාරූපේක්ෂා ඥානෙ ස්පර්ශ කරලා තියෙනවා. සංකාරූපේක්ෂා ඥානෙන් පල්ලෙහා කරන කුසල් අර පාරමිතා කුසල් තරමට මෝරන්නේ ඒක නිසා බෝධි සම්භාර පුරණ මහබෝසතාණන් වහන්සේ නමකට වුණත් ඒ දස පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් තුනකට කරලා පෙන්නනවා. පරමාර්ථ පාරමිතා වෙන්නේ ඊට කලින් සංසාරේ. අපි සංසාරේ පිළිගන්නවා නම් ඊට කලින් සංසාරේ එක අවසක අවස්ථාවක මේ සංඛාර උපේක්ඛා කියන මට්ටමට හිත හදලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් භවයේදී ඒ ජීවිතේදීම ඊට පල්ලෙහා මට්ටම් වලට වැටෙනවා. එහෙම නැත්නම් විපස්සනාවේ සත්‍ය විසුද්ධිය වල පල්ලෙහා විසුද්ධිය වලට වැටෙනවා. හැබැයි එක දවසක හෝ සංකාර උපේක්ඛාවේ අත්දැකීම් සහිතයි. ඊට පස්සේ ඒ සංකාර උපේක්ඛා ඥාන අත්දැකීමෙන් පස්සේ කරන වැරද්දක් හෝ වේවා හරි හෝ වේවා කුසල හෝ අකුසල වේවා අර ඥාණයෙන් පෙරෙනවා. පෙරෙන නිසා Tamanට හිතා ගන්න පුළුවන් ඒකේ ආස්වාද පක්ෂේ මෙහෙමයි ආදීනව පක්ෂේ මෙහෙමයි නිස්සරණ පක්ෂේ මෙහෙමයි හට ගැනීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි කියලා හිතා ගන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සංකාරූපේක ඥානෙ ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ පව් කරන්නේ ඊට පස්සේ කාය වචන හිතින් වැරදි වෙන්නේ නැහැ කියන එකක් අදහස් වෙන්නේ ඒ වෙන වැරද්ද වැරද්දක් වශයෙන් පරෝපදේශ රහිතව Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් ඇති වෙන අනති අනිතු ප්‍රතිඵල නපුරු ඵල ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. මේ කවුරු හරි තරහට කරපු එකක් කියලා මේ මම කරපු දෙයට ලැබිච්ච එකක් කියලා බොහොම සාධාරණව විශ්ව ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ශ්‍රාවක බෝධිය පැතුවත් පච්චේක බෝධි රාජ්‍ය පැතුවත් සම්මා සම්බුද්ධ රාජ්‍ය පැතුවත් උත්සාහ කරන්න ඕනේ කෙනෙක් ශක්ති ප්‍රමාණයෙන් ඒ විසුද්ධි ටික ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ ලබනවා. ඒක ස්ථිරසාර කර ගැනීම සාක්ෂාත් කරන්නේ තමයි මාර්ගඵල ඥාන කියලා කියන්නේ. නමුත් අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා මේ සංඛාර උපේක්ඛා ඥානය අවස්ථාවේදී පෘ탁ජනේ පවා රහත් හිත බුද්ධි විඳිනායි කියලා. සියලු මතුවෙන මතුවෙන තාක් ධර්මවල උපේක් සංස්කාරවල උපේක්ෂාව සලකා බලනවා. ඉතින් එතෙන්ට යෑම සඳහා පාරමිතා වශයෙන් මොන පාරමිතා පිළිවත් තියෙන මාර්ගයේ නම් කිසි වෙනසක් නැහැ. මේ ශ්‍රාවක බෝධි සඳහා පැතුවත් පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරා සම්මා සම්බුද්ධත්වේ ප්‍රාර්ථනා කරත් ඒ බෝධි බෝධි චිත්තයක් පහල කරගන්න කියලා මේක මහායාන බුද්ධාගමේ සඳහන් කරනවා බෝධි චිත්තයක් පහල කරගන්න ඉස්සෙල්ල රහත් බව අත්දකලා තියෙන්න ඕනේ. ඒක හරි අමාරුයි අපට මේ තේරවාදේ පිළිගන්න අපි හිතන්නේ ඒ විදිහට රහත් බව පිළිබඳව පළවෙනි අත්දැකීම ලැබුණොත් ඒ කාන්තේ මෙයා රහත් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඊට පස්සේ ආය වැඩි කරන්නේ නැහැ එයාට ආපහු එන්න බෑ කියලා නමුත් අපි ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරනකොට සත් මේ සත් විසුද්ධි සම්පූර්ණ කරනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් ඒ අරියත් ඵලය අරියත් ඵලය කියන බෑයකට අරියත් ඥානය ලැබීම තමයි අපි මේ මූලයේ මූල ධර්ම ඇරියට පොතේ දැක්ම හැටුවට සංඛාරූපේක ඥානය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සංඛාරූපේක ඥානය ලැබුවොත් ආපහු එන්න බැරි මේ ගමනකුත් නැහැ. ආපහු එන්න පුළුවන්. එයාට තීන්දුවක් ගැනීමදී දුරදි ගැන තීන්දුවක් ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකම තීන්දුව ගැනීම කියලා කියන්නේ අහුවිල්ලක් බවක් දන්නවා. ඒ නිසා අපන්නක ප්‍රතිපදාවක් තේරුම් ගන්නවා. ඒ නිසා ඒ දක්වා යන ගමනේදී මේ මෙවැනි ගාථාවල සඳහන් ධර්ම පසේබුදුරජාණන් වහන්සේලාට කියලා වෙන් කරන්න බෑ. ඉතින් මේ විවරණය ඉදිරිපත් කරගත්තට පස්සේ අපි බැලුවොත් තණ්හක්කයෝ පත්තයන් අපමත්තෝ. තණ්හාව ක්ෂය කිරීම කියලා සඳහන් කරන්නේ නිවන. ඒ නිවනේ නෑ පසේබුදු නිවනද අරහත් නිවනද සම්මා සම්බෝධි නිවනද කියලා වෙනසක් නැහැ. නිවන කිසියම් තාරතිරමක් නැහැ. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරන සුල්ලේ අප්‍රමාද වූයේ. ඉතින් මේ ටික නැත්තම් මේකේ සඳහන් කරලා තියෙනවා අනේල මූගෝ ඒ කෙනා මේ මූග කියන ಪದේ පාවිච්චි කරනවා මෝඩ කියන ಪದයටත් ඒ වගේම මෘග කියන පදයට සම්බන්ධ කරනවා ඒ කෙනා නිවන ප්‍රාර්ථනා කරන්නේ නැති එහෙම නැත්නම් මේ ලෞකික සැප සම්පත් සඳහාම නම් ජීවිතය ගත කරන්නේ ඒ වගේම අපමත්ත කියන පදය දන්නේ නැතුව පමත්තේට ප්‍රමාදයට වැටලා ගත කරනවනම් එයාට කියන්නේ කෙලතොළු වූ මුර්ගෙක් වාගේ තමයි ජීවිතය හැසිරෙන්නේ. ඉතින් ඒ මුර්ගයන් අතර විවිධාකාර තාරාතිරම් තියෙනවා. ඒ සියලුම තාරාතිරම් ආර්ය ලෝකයේ තාම ඇස් දෙක ඇරිච්චි පූස්පැටියේ තරමටවත් ගණන් ගන්නෑ. පේන්නේ නැති පූස්පැටියක් වාගේ තමයි පේන්නේ. මේ අනේල මූග කියන తত্ত্বය කෙලතලු මෘග නැත්තම් මෝඩ හැසිරීමක් විතර ඒකට බාල කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා අපි බාලකම දැනගෙන අපි ළඟ ඒවා තියෙන බව නැත්නම් පෘථග්ජනකම මනුස්සකම තියෙන බව දැනගෙන බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් පිහිටුවා වදාරන්තේච්ච මේ පූර්වාදර්ශ අනුව ජීවත් වීම සඳහා නිබ්බාණ පත්තේමානෝ නැත්නම් තණ්හක්කය පත්තේමානෝ මේ තෘෂ්ණාව ක්ෂය කිරීම නැත්නම් නිවන පතන සුළු ඌයේ නැත්නම් ඒක එල්ල කරගෙනයි මේ අපි කරන හැම ක්‍රියාවක්ම කරන්නේ ඒක සඳහා එක ක්‍රමය වැඩිම උපකාර කරන ධර්මය අප්‍රමාදයේ බව අපි ඔය දැනට පල්ලිහා සාකච්ඡාව සඳහා අරගෙන තියෙන දසුත්තර සූත්‍රයේදී සූත්‍රේ පටන් ගන්නකොටම සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මොකද්ද මේ ඕනම කෙනෙකුට ලෝකේ වැඩියෙන්ම උපකාරක ධර්මයේ අපමත්තෝ නැත්නම් අප්‍රමාදය නමුත් ඒක අපේ සිංහල භාෂාවේ නැති තරමට භාෂාවෙන් ඒක ගිලිහිලා මොකද ඒ තරම අපි පමා වෙලා වැඩ කරන જાතියක් සිංහලයි කියලා කියන්නේ. ඒක නිසා අපි පමත්තෝ කියන එක දන්න නිසා <clears throat> ප්‍රමාදේ වැඩි කිරීමට සිංහල ජාතිය නම ගිය ධර්මයක් ජාතියක් නිසා අපිට කිතේ කිය අනිත් පැත්ත තමයි මේ සඳහන් කරන්නේ වේලාවට වැඩ කරන එක අප්‍රමාද වෙන එක ඉතින් වේලාවට වැඩ කිරීම විතරක්ම නෙවෙයි අප්‍රමාදේ කියන්නේ ඒක එහා ගිය ආචාර ධර්ම පද්ධතියක් එකේ තියෙනවා ඒක මේ වගේ ධර්ම දේශනාකදී කෙටියෙන් මතක් කරනවා නම් කියන්න තියෙන්නේ කලියුත් කිරීමට පමා වෙනවා යුතුයකම ඉෂ්ටකරනද පමා වෙනවා විරමණ ධර්ම මේ ආචාර ධර්ම කරන්ඩ පමා වෙනවා නොවෙනවා කියන අදහසෙන් පමා වෙනෝ නම් පමත්ත කියනවා. පමා නොවි යුතුයකම් ඉෂ්ට කරනවා ආචාර ධර්ම කරනවා නම් ඒක තමයි අපිට ඉස්කෝලේ පන්ති පොතකුණත් උගන්වනවා නම් උගන්වන අප්‍රමාදී. නමුත් මේකේ හේවණල්ලක් තියෙනවා. නොකල යුතු නොපනත්කම් කරන්නත් පමාවෙට නරකයි. එහෙම නැත්නම් විරමණ ධර්ම වලින් චාරිත්‍ර නෙවෙයි වාරිත්‍ර ධර්ම වලින් වෙන්වීමෙදිත් පමාවෙට නරකයි. අන්න උතන තමයි පුද්ගලිකව අපේ ගැටේ වැදිලා තියෙන්නේ. අපි මේ කල යුතු යුතුයකම් කරන්න ඉස්සර වෙලා අඬහැර පාගෙන කෑකොස්සන් ගහගෙන නටනවා. වැඩියෙන් නටන්න නටන්න තමා විසින් නොකල යුතු නොපනත්කම් එහෙම නැත්නම් පමාවට වැටීම කිලෝරක් නැති වෙනවා. මේ බාහිර වැඩ කළ යුතු යුතුයකම් ඕනෑමට වැඩිය පුම්බන කෙනා ලෝකෙට පරකාශය තියෙන කෙනා අනිවාර්යෙන් gedette මරගාතේ තමයි. ඒ gedette මරගාතේ නිසා තමයි ඔය ලෝකෙට පරකාශය තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් අප්‍රමාදයේ බැලුවොත් තමන් තමන් විශ්ේ කළ යුතු නැත්නම් නොකළ යුතු සමාජයේ විශ්ේ කළ යුතු නොකළ යුතු ධර්ම දෙකටම අප්‍රමාද වෙන ගතිය තියෙනවා නම් ඒ මිනිස්යා මේ ධර්මයේ තියෙන උපනයන ගතියට ඕපනයික ගතියට අහු වෙනවා තල්ලු වෙන්නේ මේ ඉස්සරහට. ඒක සරුවචනanse සඳහන් කරලා තියෙනවා ලස්සන උපමාවකින් මේ වැඩේටම නන් නෙවෙයි. නමුත් හොඳටම මේ වැඩේට ගන්න පුළුවන්. මං හිතන්නේ ඒක වැරද්දක් නෙවෙයි කියලා. මුහුදට මලකුණක් වැටුනොත් මුහුදු රැළ වැඩ කරන්නේ කොහොමද කොහොම හරි මලකුණ වෙරළට ගෙනල්ලා අතාරින්න. තල් මහෙක්ගේ උනත් වෙරළට ගෙනල්ලා අතාරිනවා. මිනිහෙක් මරුණත් වෙරළට ගෙනල්ලා අතාරිනවා. ඒ මුහුදු රැළේ බැලූ බැල්මට පේන්න නෑ. එහෙම මලකුණ ඉවත් කරන ගතියක්. නමුත් ඒක මුහුදේ තියෙන ආශ්චර්යයක අద్භූත ධර්මයක්. ඒ වගේ තමයි අප්‍රබාද මනුෂ්‍යයාගේ సంతානේ කෙලෙස් හිටින්න බෑ. ඒක වදින රැල්ල හැම වෙලාවෙම වදින්නේ සිද්ධියක් සිද්ධියක් පාස ඒක ඉවුරටම තල්ලු කරනවා. ඒක උපනයන ධර්මයි කියලා පේනවා. ඕපනයිකයි එකින් එකට එකින් එකට තල්ලු කරන තල්ලු කරගෙන යනවා. ඒක සිද්ධ වෙන්නේ වැඩි වැඩියෙන් සත්පුරුෂයන් හම්බ වීමෙන්, සද්ධර්ම ශ්‍රවණේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යන්න යන්න කෙලෙස් නැහැ කියලා කියන්නේ නැහැ. කෙලෙස් වලට වසන්න බැරි තත්වයක් චිත්තසංතානෙ ඇති කරනවා. ඇති කරුවට පස්සේ ගහන ගහන රැල්ලෙන්, කියන්නේ කම්පන චංචල තමයි රැල්ල කියන්නේ. ඒකත් මේ අසහනයක් තමයි. ඒකත් ධරතයක් තමයි. විඝාත පරිලාහයක් තමයි. නමුත් මේ විඝාත පරිලාහය හරහා අර කෙලෙස් තල්ලු කරන තල්ලු කරන යනවා. ඒ නිසා අප්‍රමාද ධර්මයට පය තිබ්බ කෙනා අත ඒක රංකිතිකාට ගාගත්ත එක්කනාට ඊට පස්සේ ඉරියව්වක්වත් වේලාවක්වත් කලාවක්වත් පැවිදිද උපැවිදිද ගෑනුද පිළිද මොකක්වත්ම බලපාන්නේ නමුත් ඒකේ තියෙන උනන්දු වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට තාම අප්‍රමාදපත් ධර්මයේ දන්නේ නැති වුණත් කමක් නැහැ. සන්තෝෂ වෙන්න පුළුවන් එක තමයි මේක කරන්න පුළුවන් නම් පුළුවන් ඉන්නේ මිනිසෙකුට විතරයි. කවදාකවත් දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, යකෙකුට, ප්‍රේතයෙකුට, තිරිසනෙකුට කොහොමරක්වත් කරන්න බෑ. අපි පරිණාමයේ ඇවිල්ලා තියෙන සුවිශේෂී తত্ত্বය මේකයි. ඒ පරිණාමයත් මේ தത്വෙට මෝරණකම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ග්‍රීසියේ ගොඩක් හොඳ සංස්කෘතියක් තිබ්බා. ඉන්කා සංස්කෘතිය, මායා සංස්කෘතිය ගොඩක් තිබුණා. ඒ එකකවත් මේ තණ්හක්කය පත්තමානෝ නැහැ. තෘෂ්ණාවමයි වැඩුවේ. මේ ඉන්දියාවේ ඇති වෙච්ච මේ පරිසරයේ මත තමයි ਸਰවඥාන්සේ ජාතිය දේශීය කුලයේ බලනකොට තේරුනේ නිරක්ෂේ වටේ තියෙන මේ ද්වීපතේ මිනිස්සු අතර මේ විමුක්තිය කියන වචනේ තණ්හක්කය කියන වචනයට කිට්ටුවෙන් යන જાතියක් ඉන්න නිසා ඒක ප්‍රතිරූප දේශයේ වශයෙන් ਸਰවචනසේ තෝරාගත්තා. ඉතින් ඒක නිසා මේ අප්‍රමාද පදේ ඕනම කෙනෙක් තේරුම් ගත්ත ගමන් තේරෙනවා තමන් හරියට කෝච් එකට නැගගත්තා වගේ නැත්නම් කන්වේ බෙල්ට් එකට ඉඳගත්තා වගේ ඊට පස්සේ ගෙනියන්නේ නිවනටමයි. ආයෙක පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඒ මොකද ඒකට ආධාර ධර්ම හම්බ වෙනවා. ඊට පස්සේ ඔය දසුත්තර සූත්‍රය මේ දවස්වල නිතර අසුරු කරන නිසා මම කැමතියි ඒකේ නිදර්ශනගෙන හරපාන්න. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය අහනවා බහුපකාර ධර්ම දෙකක් තියෙනවා නම් ඒ දෙක මොකක්ද කියලා. ඉතලා අහන බහුපකාර එක ධර්මයේ අප්‍රමාදී. බහුකාර්ය ධර්ම දෙක මොකද්ද? සතිය සම්පජාය. ඒක නිසා අප්‍රමාදය කියන ධර්මයට එළඹ පෙළඹ වාසය කරන එකනට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ඇති අඬු බඬු වශයෙන් නැත්නම් අඩුම කැඩුම වශයෙන් නැත්නම් උපකරණ මල්ල වශයෙන් ආයුධ කට්ටලේ වශයෙන් තියෙන සති සම්පජාඤ්ඤය. මේ සති සම්පජාඤ්ඤයත් මේ ගාතාවේ අනේල මූගෝ සුතවා සතිමා සතිමා කියන සතිමත් පුද්ගලෙක් බාටපත් වෙන කියන අප්‍රමාදය මම කොයි වෙලාවකරි සම්මා දිට්ඨියක් වශයෙන් නැත්නම් යහ දැක්මක් වශයෙන් නිවැරදි දැක්ම වශයෙන් ඇහැ කනට වැටුණා නම් ඒ කෙනාට ඇති වෙන මේ වහවහ කල යුතු දේ එහෙම නැත්නම් ඊසගිනි ගත්තෙකු ඉගිනි ජීවන ලෙසටත් වැඩිය මේක කරගැනීමේ ඇතුළත ඇති වෙන ඒ ඒ උනන්දුව ඇති වුණාට ওই සති සම්පජඤ්ඤ කියන ආයුධපකරණ දෙක දන්නේ නැත්නම් මේක සාධනය කරන්න බෑ. කොච්චර දුරට මේ අප්‍රමාදය සඳහා කාර්ය සාධනය සති සම්පජඤ්ඤය කරනවාද කිව්වොත් අටුවා යුගයට යනකොට සතිය සමානයි අප්‍රමාදේ කියන සමීකරණයට අපි වැටලා තියෙනවා. අටුවා පුරාම අටුවා විස්තරය කරන්නේ අප්‍රමාදේ විස්තර කරන්නේ සතිය මාර්ගයෙන්, සතිය විස්තර කරන්නේ අප්‍රමාදේ මාර්ගයෙන්. නමුත් මේ දෙකේ අප්‍රමාදේ බොහෝ ආචාර ධර්ම පැත්තට ගමන් කරන එකක් බවත්, චෛතසිකයේ කියන සතිය පෞද්ගලික චෛතසිකයක් බවත් කරගෙන කරගෙන යනකොට අර්ථ ඡායාව වශයෙන් පස්සට වැටෙහි. නමුත් මුලදී අපිට සැකේ සැකේකින් තොරව ප්‍රායෝගික අර්ථයෙන් අප්‍රමාදය සහ සතිය දෙක ගන්න පුළුවන්. හැබැයි මේ සතිය සති මාත්‍රාව කියලා එකක් තියෙනවා. සති මාත්‍රාව කියන්නේ එක චිත්තක්ෂණයට විතරක් යන්තම් අහව හඳ දැක්කා වගේ අකුණු විදුලියලියකට අන්ධකාර ගමන් කරන පාර දැක්කා වගේ සති මාත්‍රාව තමයි ඉස්සලා අපි තේරුම් ගන්න. ඒ ඇතිවෙච්ච සති මාත්‍රාව අප්‍රමාද අඛණ්ඩ සතියක් සුපතිට්ඨිත සතියක් පාඩපත් කරන්නයි අපි මේ එක්ක කහ පාට ඇඳගෙන එක්ක සුදු පාට ඇඳගෙන මේ අඹදරුවන් අත ඇරලා, ගෙවල් දොරවල් අත ඇරලා මේ වගේ තැන් වලට එන්නේ. නැත්තම් ඒ අබිනිෂ්ක්‍මණය කරන්නේ తాවකාලිකව ස්ථිරව. ඒ කරාට පස්සේ එයා මේ සතිය හඳුන්වා දීමේ වැඩපිළිවෙලට වඩා මේකෙදි තියෙන සතිපට්ඨාන වැඩපිළිවෙල. සතිය ස්ථාපිත කිරීමක් මේ කරන්නේ. ඒක නිසා මෙතෙන්ට සතිය පිළිබඳ නොදැනාවත් අප්‍රමාදයේ පිළිබඳ නොදැනාව ප්‍රශ්න නැහැ. ඒක හුදු මූලධර්ම ප්‍රශ්නයක් විතරයි. ඒක තියෙන්නේ මේ සුතමේ ඥානයක්. අප්‍රමාදයේ වටිනා දේ නැත්නම් අප්‍රමාදයේ වටිනා දෙයක් කියලා හරි කමන්න දැනගත්තා. ඇත්තටම කියනවා වටිනාම දේ. මොකද්ද ඒක සාධනය කරන්නේ කොහොමද කියන කාරණා දෙක වාක්‍ය දෙකකින් නැත්නම් විනාඩි 15ක ධර්ම දේශනාවකින් කියන්න පුළුවන්. නමුත් ඒක තේරුම් ගන්න පිරිස අඩුයි. ඒ වුණත් කියන්න පුළුවන්. ඒ දන් දන්න තේරුම් අරගත්ත කෙනා ඒ සඳහා හැසිරිලා අර සතිය අඛණ්ඩ කර ගැනීම සඳහා කරන ප්‍රයත්නය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකට අනිවාර්යයෙන්ම චිත්තක්ෂණයක ඉඳලා තව චිත්තක්ෂණයට මේ සතිය බන්ධනය කර ගැනීම. එහෙම නැත්නම් ඒකේ ගැල්ම ඒකේ පැවැත්මත් එක්ක සම්පජාන්‍ය ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඇති කරගත්ත සතිය අරමුණක ඇති කරගත්ත සතිය ඊගාවට අර මතුවෙන්නේ ඒ අරමුණේ නම් ඒ අරමුණේම සතිය දිකට පවතිනවනේ ඔන්නකොට සමත සබාවනාව කියලා කියනවා. ඊගා අරමුණ වෙන අරමුණක් වුණත් ඒ අරමුණේ අර ඉස්සල වගේම සතිය පවත්වනවනම් සති සම්පජඤ්ඤය කියලා කියනවා නැත්නම් විපස්සනාව කියලා කියනවා. ඒක නිසා මූල ධර්මානුකූලව කියනකොට නම් ඔච්චරයි කියන්න තියෙන නමුත් ඒක එහෙම නෙවෙයි ජීවිතේ ජීවිතේට වැඩි ටිකක් ඔක සංකීර්ණයි. කොහොම හරි සතිය හඳුන්වා දීම සති මාත්‍රාව කියන එක හඳුන්වා දුන්නාට පස්සේ ඒ කෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. උරුරගේ විතරක් උනන්දුවෙන් කරන්න බෑ. සුතම ඥානෙ විතරක් කරන්න බෑ. මේ සතිය පැවැත්වීම සඳහා ප ဋ ාණය සඳහා අඛණ්ඩ භාවයේ සඳහා වේපුල්ල භාවයේ සඳහා මේ කෙනා කුසල ඡන්දයක් පහල කරගත්තද අදිමොක්කයක් පහල කරගත්තද එහෙමනම් ඒ කෙනා කතා කරන භාෂාවෙන් නැවත නැවත කට උතර අරගෙන අහනවා මොකද්ද Taman ඒ කෘත්‍ය සාධනයේ සඳහා සතිපට්ඨානයේ සඳහා කරන දේ කරනකොට මොනවද අත්දැකේ මේකේ මොකද්ද ඉස්සර සතිපට්ඨාන දැනගන්න ඉස්සලා ජීවිතේ දැන් ජීවිතේ වෙනස කියලා මේ දේ හෙලි කරන එකට අපි කමඨාන් සුද්ධ කරනවායි කියලා කියනවා. ඒක තමයි හුඟක්ම අමාරු දෙය. ඒක හුඟ දෙනකොට තේරෙන්නේ නැහැ. හුඟ දෙනෙක් සමාට සතිය කියලා දවස් හතටත් අවබෝධ කරගන්න. සතිය කියන්නේ චෛසිකේ නෙවෙයි අඳුරගන්නේ සතිය කියවන දවස් හත වෙන්නේ නැති කියලාත් කතා කරන જાතියක් තියෙනවා. ඒ මොකද මේ භාෂාවේ ප්‍රශ්න නිසා. නමුත් ඒක අපිට පුළුවන් දහස්වර කියලා දීලා කියලා දීලා සතිය කියන්නේ මේ දවස් හතට නෙවෙයි. ඒක චිත්තක්ෂණ මාත්‍රයක් තියෙන්නේ. සති මාත්‍රාව. ඊට පස්සේ ඒ කෙනා ඒකට ශ්‍රද්ධාවක් පිටව ගන්නද කුසල ඡන්දයක් පිටව ගන්නද අදිමොක්කයක් පිටව ගන්නද කියනකොට ගඳෙන් කියයි. ඒ මනුස්සයාට කියලා දුන්නාට පස්සේ එයා හැසිරෙන ස්වරූපයෙන් ගඳෙන් කියයි. ඒ මනුස්සයා ඒක සම්පාදනය කරන්නද කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මේ අනිකුත් ශ්‍රද්ධාව ගෙන දෙන නැත්නම් ශ්‍රද්ධාව සතිය වඩන ශ්‍රද්ධාව පැත්තක තියේදී අනිකුත් දන් දෙන ශ්‍රද්ධාව, සිල් රැකන ශ්‍රද්ධාව අනම්මනම් වලට යනවනම් පැහැදිලිවම අලකොල මීනකොල දන්නේ නැති මිනිසෙක්. ඉතින් එයත් එක්ක කටයුතු කරන්න යෑමේදී අර හුඟක් සතියටම යෙදිලා අනෙක් කටයුතු සතියේ ගරු ගම්භීරත්වයේ වෙනුවෙන් බහා තබලා කෙරුණට කමන්නේ කරන්න නැතුව සතිය යෙදෙන එක දකින්නකොට තේරෙනවා මෙන්න මේ අයගෙන් තමයි ශාසනය පැවතින්නේ අනික අයත් මොකද්ද ශාසනය කියලා එකක් කරනවා ඒ කරන එකෙන් අර අප්‍රමාදයට වැඩිය ප්‍රමාදය තමයි බරු කරන්නේ මේ මෛත්‍රී බුදුහාමුදුර වෙනකන් ඉන්න නැත්තම් මේ මේ ગાත අපිට බෑ මෙවුවා මේ පතේ බුදුරජාණන් වහන්සේලා සඳහා ගාථා කියලා නිකං හුඹස් බයක් ඇති කරගෙන ඒ මේ සද්ධර්මයම පංගුපේරු බෙදන්න හදනවා. පංගුපේරු බෙදන්න නැතුව මේක මම දැන් පණන් ගන්න ඕනේ. මට කලහයක්ක් කියනවනම් ඒක ඒ කෙනාට තමයි ඉස්සල්ලාම තේරෙන්නේ. මේ ලැබිච්ච ධර්මයට අනුව ජීවත් වෙනවාද කියලා. ඒ සඳහායි ත්‍රිපිටකය තියෙන්නේ. ලැබිච්ච ධර්මයට සතියට අනුව ජීවත් වීමට ඇති උපෑහරණ ඉතිහාසගත සිද්ධි සරුවච්චන්හන්සේගේ ජාතක කතා සරුවච්චන්හන්සේ සරුවච්චත්නානේ නානි ලබාගන්න ඉස්සෙල්ලා වැඩ කරපු හැටි. ඒ වගේම සාරිපුත්තාදී මහා ස්වාමීන් වහන්සේලා ඒක සඳහා එළඹිච්ච පෙළඹිච්ච හැටි. ලැබුවට පස්සේ කටයුතු කරපු හැටි. විශාල දනුන් සම්භාරයක් අපේ අතරපත් වෙනවා. හැබැයි මේ දනුන් සම්භාරය පවා සතිය සතිපට්ඨානය නෙවෙයි වෙන දෙයකට යොමු කරවන්න තරම් සාහසික වෙලා තියෙනවා බුද්ධ ආගම. ඒකට කරන්න දෙයක් ඒක ඕනෙම ආගමක් පහුවෙනකොට ඇති වෙන මේ ආරක්ෂා කරන්න හදනවා දන්නේ නැති කට්ටිය. ආගම කියන එක දන්නේ නැහැ, ධර්මය කියන එක දන්නේ ආරක්ෂා කරන්න පටන් ගත්තාම ඒ මනුස්සයන් විතර හානියක් වෙන්නේ කාගෙන්වත්. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා අපේ ශාසනය විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ මේ ඇතුළෙම කෙනෙක්ගෙන් මිසක් අපිට කෙනෙක්ගෙන් නෙවෙයි. මොකද හේතුව මිච්ඡා දිට්ඨි නැත්නම් අවිද්‍යාව. ඉතින් මේ සතියත් අප්‍රමාදයක් තේරුම් ගැනීමේදී ඕනෙම දෙකේ පන්ති ළමයෙකුට නැත්නම් ඕනෙම ගමේ ඉපදිච්ච පාතකම්ම කෙනෙකුට නැත්නම් ඕනෙම කෙනෙකුට සමාන බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් ඒ කෙනාගේ කුසල ඡන්දේ හැටියට අදිමොක්කේ හැටියට සද්ධාවේ හැටියට. ඉතින් මේ රජ්ජුරුවෝ අරකාන්තාවක්ගේ තියෙන ඒ සුකුමාර දර්ශන දැකලා ඒකෙන් වශීකృత වෙලා ඒ ස්ත්‍රියාව අන්සතු ස්ත්‍රියා බව දැනගත්ත ගමන් තමන්න තියෙන අසීමිත බලතල යොදලා ඒ කාමාශාව සන්තරපණය කරගත්ත හැකිය තිබියදී මේක අපාගාමී මාර්ගයක් වශයෙන් තේරුම් ගන්න මේ භාවනා කරන්න ඉස්සෙල්ලා සම්භාර ධර්ම පුරාණ ඉස්සලා කොච්චර දැනුමක් තියෙන්නද කියලා හිතාගත්තොත් ඒක තමයි හැබෑ වෙනස. ඒකේ රාජාභරණ ඇඳගෙන ඇතෙප් පිටින් ඉඳන් තමයි වෙලා තියෙන්නේ. අපි හිතන්නේ ඒක වෙන්න කැලිට ගිහිල්ලා තට්ටි ගාලා චූරු පොරවගෙන බණ භාවනා අවුරුදු 20ක් කරන්න. ඒකෝර තමයි හැබෑ වෙනස වෙන්නේ කියලා. නෑ හැබෑ වෙන්නේ. මේ ඉන්න ඔක්කොට මේ හැබෑ වෙනස වෙලා තියෙනවා. ඒකයි සන්තෝෂයක්කින් බය නැතුව කතා කරන්න පුළුවන්. හැබැයි අවාසනාව වෙලා තියෙන ඒගොල්ලන්ට මතක නෑ ඒ සිද්ධිය දැන්. දැන් මේ වෙන කොයි දෝ ඔළුව හරවගෙන දඟලනවා. මේ එක එක්කෙනෙක් කාවේ කරටක් දාගෙන යම්මචන් කියාගෙන නෙවෙයි. තනියම ආවේ. නමුත් දැන් මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට එනකොට අපි කරන දවසේ කටයුතු බලනකොට පේනවා අපිට මේ හැබෑ වෙනස අපි කොච්චරක් තනකොළ දාලා පිදුරු දාලා වහගෙන තියනවාද කියලා. හැබැයි එකක් කියත හැකි ඒ චිත්තක්ෂණේ වහන්න පුළුවන් එකක් නෙවෙයි. මොන විදිහෙන්වත් වහන්න බෑ. ඒක ඒක මේ කසලකොඩට දාපු ගිනිගත්ත යවටක් වගේ කසලකොඩ පාගෙන බහින. මේ බණ කියලා නැත්නම් අපි මේ වගේ කට්ටිය එකතු කරලා ඊයර ඒ ගිනිසිලුව තමයි පත්තු කරලා දෙන්න හදන්නේ. නමුත් මතක තියාගන්න ඒ ගිනිසිලුව පත්තු වෙච්ච නැති අමනියොත් එක්ක මේ කතාවක් නැහැ. ඒක ඇති කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ටත් බෑ. ඒ නිසා කවදාක කාටවත් භාවනා කරන්න එන්න කියන්න එපා. ආවොත් හොඳට කාණ්ඩ දෙයක් ගාලා අහන්න ඇයි ආවේ කියලා. ආ එහෙමනම් මෙන්න මෙහෙම හිටපන් මෙහෙම කරපන් කියලා කියයි. නෑනේ. ඊගොල්ලොත් එක්ක ගන්න දුන්නා නෑ. අද තියෙන හැම භාවනා මධ්‍යස්ථානෙම පාත්‍ර බහැලා අර හෝටල් වලට කණ්ඩ කතා කරනවා වගේ කට්ටිය කැඳව ගන්නවා. එන්න හරියක් එන්නේ පිස්සෝ. ගෙදර වහලෙත මෙන්න මිනිස්සු උළු මාරු කරන දවසට භාවනා මධ්‍යස්ථාන වලට යනවා. ගෙදර රණ්ඩු තියෙන දවසවල වාහන මධ්‍යස්ථාන අල්ලි අවුල් තියෙන්නේ. කිසිම දවසක මෙවැනි ධර්මත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒක හොඳට දැනගන්න. ඒ සඳහා තියෙන මේ දෙවිල්ල ඇති වෙච්ච මනුස්සයට ඉන්නවත් බෑ. හොයාගෙන එනවා. ආයෙත් පස්සේ එතෙන්මයි තට්ටු කරන්න. උඹේ කසලකොට දැම්මට ගිනිගත් යවටයක් ඕකේ තියෙන ඕක කසලකොට කාගෙන බහිනවා. අපි මේ අප්‍රමාදේ මතු කරමු. අපි මේ සතිය මතු කරමු කියලා මේ රජුරුවන්ගේ කතාවේ අපේ වෙනස මේ රජුරුවන්ට කියලා දෙන්න වෙන ඒජන්ත කෙනෙක් ඉඳලා නැහැ. භාවනා මධ්‍යස්ථාන තිබිලා නැහැ. පැවිදි සම්ප්‍රදායක් තිබිලා නැහැ. අටුවාව කියන විදිහට. ඉතින් මම මේ මතු කරලා දෙන්න හදන්නේ ඒකට වෙන කෙනෙක් උපදෙස් දුන්නත් භාවනා මධ්‍යස්ථාන තිබුණත් සිව්පස්දායකයෝ හිටියත් මේ චිත්තක්ෂණේ වටනාකම තමයි පෙන්වන්නේ. ඒකට කියන හැබෑ වෙනස කියලා. ඒකෙන් පස්සේ තමයි ආරම්භ ධාතු වීරිය වීර්ය ආරම්භන ලද කෙනෙක් කියලා කියන්නේ ඒ කෙනාගේ මොකද්දෝ එකකින් වෙන කෙනෙකුට නම් මේ කාන්තාවක් ලැබිලා රජසිරියක් ලැබිලා මනාප විජිතේ කාන්තාව පරිහරණය කිරීමේ ලෞකික සැප සම්පත. නමුත් මේ රජුරවන්ට පහළ වුණේ අපායට යන්න ප්‍රවේශ පත්‍රයක්. මේ දෙකේ වෙනස අමිතිවරය නෙවෙයි ඇති කරේ. කාන්තාවක් නෙවෙයි ඇති කරේ. ඇමතිවරයා සහිත මේ ඇමති මණ්ඩලයත් කාන්තාවත් නිසා මේක නැවත ගිනිසුලුව මතුණා. මතුවෙච්ච ගමන් රජුරෝ ඇමති මණ්ඩලේ රස කරලා අහන්න ගියේ නෑ මම ගිගිය අතාරින්නද කවදාවත් දෙන්නේ නෑ. අන්න ඒකයි රජ අවිධාන බලය කියලා කියන්නේ. රජුරන්ට විධාන ශක්තිය තමයි පුළුවන් නම් කව බැන්න කව මම යනවා. ඒක කරන්න රජුරන්ට අර ගෑණි අතහිනට වැඩිය ලොකු පෞෂත්වයක් අවශ්‍යයි. ඒ සඳහා පාරමිතා ශක්තියක් අවශ්‍යයි. නැතුව කරන්න බෑ. අපිත් එක්ක ඉන්න හරියක් ඔක්කොම පස්සට අදින බරු. එක් එක්කත් නෑ උදව් කරන්නේ. ඒ සුද්ධ වශයෙන් කියත හැකි එහෙම ඉන්න කට්ටියට කියන නම තමයි නෑදෑයෝ. යාළුවෝ, මිත්‍රයෝ ඔක්කොම පස්සට අදිනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. රගර් ගහන සෙල්ලමේ බෝලේ පස්සට පාස් කරනවා මිසක් ඉස්සරහට පාස් කරන්න දෙන්නෙම නැහැ. ඒ තමයි රගර්. ගත්ත බෝලේ කාගෙන යන එකයි තියෙන්නේ වෙන gediye වගේ. එන එක ඇදගෙන හරි තල්ලු කරන හරි රගර්. මේකෙත් නෑ බෝලේ පස්සට පාස් කරන්න වෙන්නේ. පාස් කරනවා ඒ නිසා හොඳම වැඩේ ගත්ත බෝලේ අරගෙන කාගෙන යන එක. ඒකට යන්න පටිසෝතගාමී වෙන්න ඕන. ගඟදී වෙලා කපාන ඉදිරියට යන්න ඕන. ඒකෙදී මේ පීනනකොට කටරක් දාගන්න යාළුවෙක් බලාපොරොත්තු වෙනවනම් කම්බියේ විදිහකට සහායට කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ ශාසනය දන්න කෙනෙක් නෙවෙයි. මෙතන ඒක ඒක චරොයි ඒකෝ චරේ කංක විසාන කප්පෝ. ඒක තමයි අනේල මූගෝ කෙලතොළු වෙන්නත් එපා ප්‍රමාදයට වැටෙන්නත් එපා දැන දැන. අප නොදැනනම අප්‍රමාදයට ප්‍රමාදයට වෙනවා කොච්චරද? ඒක ප්‍රශ්නයක් නැහැ. අපි පල්ලෑ කමටහන් සුද්ධ කරනකොට මෙහි කමටහන් සුද්ධ කරනකොට කොච්චර දෝ මතු කර ගන්නවා. ආස්වාද ප්‍රසවාස ඉඳුණාට හිත පිට යනවා. ප්‍රශ්නයක් නැහැ. ගිහලා ආවට පස්සේ තමන් මූගද පඬිතද කියලා දන්නවා ඉතල ප්‍රශ්නේ. ගිහිල්ලා නැවත ආවට පස්සේ මූල කර්මස්ථානයේ ආධුනිකයෙක් වායි කරගෙන යන්න පුළුවන් නම් එයාට අපි මුනිවරයයි කියනවා, පඬිතයයි කියලා කියනවා. හොඳට සතිපට්ඨාන දන්න කෙනෙක් කියනවා. ගිහිලා ආවට පස්සෙත් කනගාටු වෙලා ගිය පිළිමද ආගිය පිළිමද විස්තර කතා කර කර ඉන්නවනම් මෝඩයි කියලා කියනවා, මෝගයි කියලා කියනවා, මුර්ගයි කියලා කියනවා. ඉතින් අප්‍රමාදය ප්‍රමාදයේ දෙකේ හිතාමතා ප්‍රමාදයට කිරීම සහ අනුන් යොමු කිරීම සාහසික අපරාධයක් කියලා මම ප්‍රකාශ කරනවා. හිතාමතා මේ ලාමක වැඩ කරනවනම් හිතාමතා දන හෝන දන අනුන් මේකට යොමු කරනයි ඒ සාපේ නිසා තමයි අපිට කමටහනක ඉන්න බැරියක්. මෙච්චර ලස්සන කමටහන වලලා තියෙදිත් හිත වල්මත් වෙන්නේ මොකද අපේ පුරුද්ද තිබිලා තියෙන ප්‍රමාදයට වැටිලා අනුවත් ප්‍රමාදයට හේයි හොයියා කියලා අතගාලා තියෙනවා. ඉතින් දැන්වත් ඒ රාත්තල් ගාන මඩ ගාන දැනගෙන දැන්වත් අප්‍රමාද වෙලා ප්‍රමාද කටයුතු කරන්නේ නැතුව ඒවට නැති බැරි කෙනෙක් වගේ කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ බීරෙක් වගේ පස්ස ගහලා කටයුතු කරනවනම් සුතවා ඒව අසුවිරු ඥානවලින් උත්තර ගන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළෙම එන්න ඕන තමන්ගේ ක්‍රමවේදයේ තේරුම් ගන්න. මේ රගර් බෝලේ පස්ස පාස් කරුවොත් පාස් කරන්න වෙන්නේ පස්සට. ඊට මිට වැඩි හොඳයි අරගෙන බෙල්ල කඩන්න හරි දුවන. හැබැයි ඔක්කොමලා කරන්නේ ටැකල් කරන එක තමයි. විරුද්ධ පක්ෂය ඔක්කොමලා කරන්නේ කෝ කකුලට පයින්නවා කෝ බෙල්ලට පයින්නවා ඇට කැඩුනත් අර මනුස්සයා ඉදිරි ගමන වළක්වනවා. ඉතින් මේ භාවනා විපස්සනාවත් රගර් ක්‍රීඩාවක්. ගෝලේ පාස් කරන්න එපා පස්සට ඉස්සරහට ගෙනියන්නයි තියෙන්නේ. ඒක ඔක්කොටම කරන්න පුළුවන් නිසා නෙවෙයි කියන්නේ. 아무ත් ඒ කරන මිනිස්සෙක් නිසා තමයි ශාසනය රැකෙන්නේ. යාගේ ධර්මයත් රැකෙනවා. ශාසනයත් රැකෙනවා. ඒ නිසා සංඛාත ධම්මෝ නියතෝ පධානවෝ. මේ නිය මෙතන සංඛා කියන පදය මෙතන සාකච්ඡා කරන විදිහට ඥානීයට ගණ්ඩී කියලා තිනවා පටිසංඛා යෝනිසෝ කියන පදේ වගේ සංඛාත ධම්මෝ කියන්නේ නෛර්යානික ධර්මය ගැන හිතලා නැත්නම් නෛර්යානිකත්වයක් මේ කෙලස් ගත කරන අපේ ජීවිතයටත් කැපයි. කළ හැකි කියන ධර්මයක් හිත නියතෝ පදහන ඒක පිළිබඳව නොසැලෙන අදිෂ්ඨානයක් තියාගන්න. දැන් නම් මං කෙලස් කරලා ඉන්නේ. මම ඇති අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ අඩුපාඩුකම් වලට වැඩිය මේ අප්‍රමාද ධර්මයේ බලවත් කසල කොටකට වැටිච්ච ගිනිගත් යවටක්සේ. අර කසල කොට කාගෙන බහිනු. කසල කොට හරි විශාලයි. ගිනිගත් යවටේ පොඩි. නමුත් ඒක දැම්මොත් දාපු තැනම කාගෙන බහිනු. ඒක නිසා මේ නියත ගතියට අධිමොක්ක චෛතසිකය කියලා කියනවා. භාවනා කරනකොට මුලින් මුලින් නම් කවදාකවත් අපිට බෑ අරමුණට හිත යයි කියලාවත් හිතාගන්න. සද්දද, වේදනාද, හිතවිලිද, බලාපොරොත්තු නැතිකම්ද, සද්ධාව නැතිකමද නෝගල් පශ්චාත්තාපේනවා. ඒ කිසි කෙනෙක්ගේ ඒකේ අඩුවක් නැහැ කාටත් ඒක තියෙනවා ඒක පුත්තජනගේ හැටි. නමුත් මේ විදිහට නියත අදහසකින් අපි කියන අදිෂ්ඨාන ශක්තිය කියලා කියන චිත්ත ශක්තිය කියලා කියන කරගෙන යනකොට වෙලාවක් එනවා මුළු පැය පුරාම එකක් දෙකක් ආස්වාද ප්‍රසවාස අපි බලන්නේ ආස්වාද ප්‍රසවාස නේ බලාගන්න ඉච්චන ප්‍රශ්නයක් නැහැ නැත්නම් සක්මන් කරන පියවරක් දෙකක් කරන්න ප්‍රශ්නයක් නැහැ පස්සේ ඒක පිළිබඳ විශ්වාසයක් පහළ වෙනවා ඇත්ත පියවර මන් 1000ක් තියෙනවනම් දෙකක් තියන්න පුළුවන් ඒ දෙක ගැන විතරයි කතා කරන්නේ ඒ දෙක තුනක් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒක කතා කරන්න පටන් ගත්තට පස්සේ යාට කියනවා එයා බලන්නේ මේ සංඛාත ධම්මෝ නියමෝ. මේ නෛර්යානික ධර්මය ගැන මම කතා කරන්නේ. මම මේක දැනගෙන හිටියේ නෑ දැන් දාන්නෝ. උත්සාහ කළ වැරදුනා අතහැරියේ නැහැ උත්සාහ කරනවා දැන් අතරින් පතරින් ඔන්න ආසත් ප්‍රසවාසයක් පේනවා ඔන්න වමක් දකුණක් පේනවා ඊට පස්සේ එනවා විශ්වාසයක් ආසත් ප්‍රසවේ මතුරුනට පස්සේ දැන් නම් 3 4ක් මට කරන්න පුළුවන් කියන විශ්වාසය එතකොට දන්නවා මූණට මූණ දාලා ආනපානේ බලන්න පුළුවන්. සක්මන් කරනකොටත් එනවා නිදි කියලා වැටි වැටි හරි වටපිට බල බල හරි ගිහිලා ආ දැන් නම් ආවා. දැන් මගේ වෙලාව. දැන් නම් මට දිගට පීවර ගාණක් ගන්න පුළුවන්. ඒ හරියට ට්‍රැෆික් ජෑම් එකක අහුවෙලා හිටපු වාහනයක් ඊට පස්සේ ගිහලා දැන් පාර පේනවා. දැන් යන්න පුළුවන්. ට්‍රැෆික් ජෑම් එකේ ඉන්නකම් අපි තද ආතතියේ ඉන්නේ අනේ වෙලාවට යආගන්න නැහැ පාර වැරදි දන්නෙත් නැහැ ඔක්කොම. නමුත් ඒක පහු කරලා ටිකක් දුර ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. සමහරෙකුට ඉක්මනට යන්න ඕනේ. සමහරෙකුට ඉක්මනට යන්න ඕනේ. මට ඕන නම් දැන් හිමීට යන්න පුළුවන්. හැබැයි උගක් වෙලා යනකම් දැන් පාරේ ඉච්චර වාහන තදබදයක් නැහැ. ඉක්මනට යන්න ඕන පැත්තෙන් දාන යන්න පුළුවන්. ආන්නේ වගේ පාර පෑදිච්ච වෙලාව ට්‍රැෆික් ජෑම් එකේ ඉන්නකොට හිතන්නවත් බෑ. එතන තද ආතති ගතියක ඉන්නේ. මේ භාවනා කරන එක අතරින් පතරින් මෙන්න මේ නියත ගතිය පේන්න පටන් අර ගන්නවා. ඒ නියත කියලා කියන්නේ මේ රහත් උනා කියන නියත ගතිය නෙවෙයි. මම මේ කරගෙන යනකොට මට මේ ආනාපානෙ ඉන්න බව, නැත්නම් මම ඉඳගෙන ඉන්න බව, නැත්නම් සක්මන් කරනකොට මේ වම දකුණ දෙක තේරෙන බව, එහෙම නැත්නම් මේ ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන බව, එහෙනම් තමයි වතුරගේ බාල්දියක් ගෙන ලිඳට යනකොටත් ආ පියවර දෙක තුනක් මට ওই අනම්මනම් කතන්දර ASCII කරගන්න පුළුවන් වෙයි කියන එක. බත් පිඟානක් කනකොට පිටක් දෙකක්වත් අඩු ගානේ මේ දාහනේ බලන බව මේ අනන බව මේ රස බලන බව දැනගන්න දැනගන්න පුළුවන් බව කාමරයකට ගියකට ගොඩ වෙනකොට මේ සීනාසනයකට මම යන්නේ කියලා මේ සීනාසන පරිභෝගය පිළිබඳව කලාතුරකින් හෝ මතක් වෙන බව ශිවර වළඳන වෙලාවක ඇඳුමක් වළඳුමක් ඇඳ ගන්න වෙලාවේ මම මේ ඇඳුමත් එක්ක මේ කටයුතු කරන්න කියලා දැනගන්න පුළුවන් බව පිළිබඳව ඒ නියත ගතිය එන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා දැන් අපි අපි ඉන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා. કોઈ ඉරියව්වේ හිටියත් කොතන හිටියත් මොන්න තරම් කෙලෙස් බරිත ජීවිතයක් ගත කරත් මට මගේ ඉරියව්වට යන්න පුළුවන් චේතනාපූර්වක කරන වැඩේට යන්න පුළුවන් ඒ තමයි බුදුන් ඒ තමයි ධර්මය ඒ විනය විතරයි සංඝයා ඕකට උදව් කරන එක තමයි සීලය කියන්නේ කියලා අන්නේ නියත ගතිය හිමීට හිමීට වැඩෙන කමට අටුවාවේ පෙන්වන්නේ දුනුවායෙක් දුනුවාය අන්ත අන්තේ වාසිකයක් යටතේ හෝ දුනුවායෙක් යටතේ කෙනෙක් දුන්නෙන් විදින්ට ඉගෙන ගන්නකොට ඉස්සරහා ලෑල්ලක් හේතු කරලා ඒ ලෑල්ලට විදින්න තමයි උගන්වන්නේ. නමුත් ඉස්සලා දුනුදී යමුනන්ටවත් දන්නේ නැහැ. දුනුදී යමුනලා ගසන්න දන්නෙත් නැහැ. ගසගත්තට පස්සේ කොහේ ඊතලේ පණියද දන්නේ නැහැ. අතපය තුවාල වෙනවා. එහෙම කරලා කරලා කරලා කරලා දුනුදිය අමුණන්න පුරුදුගෙන ඒකට පදන් වෙන කකුල තියාගෙන ඉඳගෙන එල්ලේ අරගෙන දුනුදිය ගස්සන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දුන්න ඒ ඊතලය අර ටාගට් ලෑල්ල දිහාට යයි කියලා විශ්වාසයක් නැහැ. කොයි අතට යයිද නැහැ. මොකද දුන්න උස්සගෙන විදින එකත් මහ ලොකු දෙයක්. ඊට ගිහිල්ලා ගිහිල්ලා කියනවා පල්ලවෙනි සැරේට ටාගට් එකේ බුල්සයි එක පැත්තක දිච්චයි ටාගට් ලෑල්ලට වැදිච්ච දවසේ නකොට කොච්චර සතුටක් එනවද කියලා. ඊගාසරේ ගහනවා දැන් නම් හරියයි කියලා ඊගාසරේ හරියන්නේ නැහැ. ආයෙත් වැරදිලා වැරදිලා වැරදිලා ඕන ආයෙසරයක් ලෑල්ලට වදිනවා. ඊට පස්සේ ලෑල්ලට වදිනව අර ගාන නොවදිනව අර ගානට සාපේක්ෂව පොඩ පොඩ වැඩි වෙනවා ඒකේ පුද්ගලයා ගතියක් නෙමේ දුනු ශිල්පේ හැටි. පස්සේ තමයි යාර කියන්න පුළුවන් වෙන්නේ ආ දැන් නම් හරියට ලෑල්ලට තියන්න පුළුවන්. හැබැයි තාම බුල්සයි එකට තියන්න බෑ. මෙහෙම කරගෙන කරගෙන කරගෙන යන තමයි ලෑල්ලේ මැදට මැදට මැදට මැදට අර ශීඝ්‍ර අත්නාරින වෙහෙස නොබලා කරන වීරිය ප්‍රතිඵලයක් වශයෙන් තමයි තියෙන්නේ. ඒක පුරුදු වුණාට පස්සේ දරුවෙකුට තෑවැත්තර දෙන්න බෑ. ඒක පොතක ලියන්නත් බෑ. ඒකට මොනම පිනක් කෙරුවට හරියන්නේත් නැහැ. ඒකම කරන්න ඕනේ. වගේ මේ නියත ගතිය ආවට පස්සේ ඒ පුද්ගලයාට ඒ කියන්නේ අපිට බුදුජාන් වහන්සේ කියන සඳහන මෙතන ඉන්න කට්ටිය එච්චර සන්තෝෂයක් ඇති වෙන එකක් නැහැ. අන්නේ නියත ගතිය ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබීදී භද්‍ර යෞවනේදී ආරම්භ දෙන්නේ කියලා. ඊට පස්සේ යාට ඒකත් එක්ක ගොඩාක් පරිශන කරන්න තියෙනවා. මොකද මේ නියත ගතිය නැත්නම් නියත භාවයේ මරැඳේදී ගණ්ඩත් බෑ. ලෙඩ වුණාට පස්සේ ගණ්ඩත් බෑ, වයසට ගියාට පස්සේ ගණ්ඩත් බෑ. මොකද ඒකට හුඟක් අනිකුත් ඔදේ අවශ්‍යයි. කායික ශක්තිය අවශ්‍යයි. අර වෙලාවේදී හිතේ ශක්තිය තියෙන මට කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා. නමුත් පෙන්කල කියලා ඉඳලා ඉඳලා වම තියෙනකොට දකුණට යන්නේ, උතුර බලනකොට දකුණ පේන්නේ. ඉතින් ওই වෙලාවේදී අර වගේ එල්ලයක් ගන්න අමාරුයි. මම මේ නාගියෝ කම්බා ලිනු කම කනගාටු කරන්න කරන කතාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා මම මේ කියන්නේ. ඉතින් අර මේ නාගියෝ උනත් ඉලන්දාර හිතකින් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගෙන ඉන්න ඒ නියත ගතිය ගන්න තියෙන්නේ තන්නේ ඔද එක ඉඳගෙන. ඒක ගන්න ඕනේ සම්පූර්ණ ඒ තරුණ ශක්තිය තියාගෙන කරන්න ඕනේ වැඩක්. ඒ තරම්ම පහර වර්ධිනවා. වරදිද්දි වරදිද්දි වරදිද්දි වරදිද්දි කරන්න. මේ දේ කෙරුවොත් මේ මෑතකදී මම දෙකව වැරද්දක් කරත් උට හරියනවා. අඟුලිමාල කෙරුවේ එනේන එක කපන එක. කපලා ඌ කෙල පැමිණුණාට පස්සේ බුදුරජාණන් චූගාවට ගියා. අඟුලිමාල කරන දේ කරන්න යන්න එපා. ඕගොල්ලන්ට වැඩි කල් කරන්න හම්බ වෙන්නේ නැහැ දැන්. ඒ වගේ මාලා දාගන්න දාගන්න හම්බ වෙන්නේ නැහැ දැන්. මං කියන්නේ වැරද්දක් හරි එක දිගට කරොත් ඌ ළඟට බුදුහමදුත් වයිදු. ඉතින් අර නිකමට විහිළුවට කතාවක් කියනවා ඒ නගරයක ප්‍රසිද්ධ නගරයක් අයින තියෙන මාළු වතුර කඩක් ගාව. ඒකේ මාළුත් නැතුව මිනිහෙක් කොක්කක් දාගෙන ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු වරින් වර උසලා බලනවලු මාළු අහුවෙන්නේ නැතුළු ඒ උනාට ඒකම කරනවලු. මිනිස්සේ ළඟට ගිහලා හොඳට බලලා මෙයාකා ඉදිකට්ටක්ලු ගැට ගහලා තින්නේ අන්තිමට. බිලි කොක්කොකුත් නෙවෙයි ඊට තට්ටු කළකලු මැෂිනා ඕ වැඩේ හරියන්නේ නැහැ. ඕකේ මාළුත් නැහැ. ඔය මේ ඉදිකට්ටට මාළුව ගහන්නේ නැහැ. ගැහුවත් ගැම ගැලවිලා යනවනේ. ඌ මේ මූණ දිහා බලනවලු ආයෙත් දාගෙන සීරියස් බලාගෙන ඊට පස්සේ අරමංශා ගිල්ල කිවලු කටපිලේ ඉන්න ලොක්කෙකුට මචං බයවත් තියලා කිව්වා අරමංශා ඔළුව හොඳ නැහැ බලපන් අරකට බික් කොක්ක දාගෙන ඉන්නවා ඒත් කොක්කක් රුත් නෙවෙයි ඒකට ඇමකුත් නැහැ ඉදිකටක් දාගෙන ඉන්නේ අරමංශාත් ගිල්ල කතා කරලා වැඩේ කඩේ පිළිට අතර කරලා ගිහිල්ලා මේ මම මේ මේ බලන්න හිටිය ඇත්ත තමයි කතාව උතන මාළු අහුවෙන්නේ නැහැ ওই බිලි කොක්කට නෙවෙයි නිකන් මාළුව වෙන්නේ ඉදිකට හම්බෙන්නේ අර මංශා බෙල්ල හුරු බල්ල ආයෙත් දානවලු කොක්ක ඉතින් මං කියලා ග්‍රාමසේකට කිව්වලු ග්‍රාමසේක ඇවිල්ලා කිව්වලු ග්‍රාම කියලා ඒජන්ත්‍රේ කිව්වලු ඒජන්ත්‍රේ කියලා රටේ මහත්තයාට කිව්වලු පස්සේ රට පුරාම පැතුණා පස්සේ රජුරණ පණිඩිය කියලා. ඉතින් රජුරෝ ගණන් ගත්තේ නැතුළු මේ පාරක් අයින බිලිබහන මනුස්සයර කිය හැම කෙනාම කියනවලු අප්‍රතිහත මේ මනුස්සයා කරනවා. අරක දිහා බලන සීරියස් බලන පස්සේ රජුරෝ පෙරහැරක් ලැහැත්ති කරගෙන ගිහිල්ලා අර මනුස්සයාණන් කිව්වලු මට සන්තෝෂයි මේ අපේ රාජ්‍යයේ පුද්ගලයෙක් මේම අප්‍රතිජාතව කටයුතු කරනවා බලනකොට නමුත් මට කියන්න තියෙන්නේ ඔයාට මොලේ නැතිකම ඔය මාළු ඉන්න තැනකට දාන්න බිලිකොක් කර දාන්න කියලා. ඔතන මාළු නැහැ කිව්වා. අර මම කිව්වා නෑ මම මාළුවෙක් කල්ලන්නේ රජෙක් කල්ලන්නේ මේ වැඩේ කරේ කිව්වා. මාළුවෙක් සිනිකන ගන්න මාළුවෙක් කල්ලන්න නම් බිලිකොක්ක් දාන්න. රජෙක් කල්ලන්න නම් ඉදිකටක් දාන්න. වෙයි දිගට කරන්න. අහු වෙනවා බුදුජානක අපිට දුන්නේ මාළු අල්ලන බිස්නස් එකක් නෙවෙයි. හුස්ම දිහා බලන්න. ඒක අමාරුයි. අර උසන උසන වාරේ මාළුවෙක් ඉඳී කියලා අපි උසනවා. මේ එහෙනම් ඉතින් ඔය ගියාත්නේ අම්මාවත් එන්න ඕනේ මාළුවා. අර ඉදි කට්ටට ගහලා ගොඩ එන්න. ඉදි කට්ට ගහවට එන්නත් බෑ ගොඩ. මාළුවාට වුණත් එන්න බෑ. බිලිකොක්කක් තිබ්බනම් යමක් නැතුව හරි මාළුවාට ඕනකම තිබුණනම් එන්න පුළුවන්. ඒ නිසා ආනපාන කොච්චර ගැහුවත් ආනාපාන කවදා පැටලෙන ධර්මයක් නෙවෙයි. දුවට මතක තියාගන්න ආනාපාන කියන්නේ පැටලෙන ධර්මයක් නෙවෙයි. ඒක ලිහිච්ච ධර්මයක්. අපි ඒ නිසා ගහන්න ගහන්න පැටලෙන්නේ නැති ධර්ම තියෙනවා කියන පෙන්නන්න විතරයි ආනාපානිය අපිට උදව් කරන්නේ. නැත්නම් ආනාපානිය බලට දිබ්බ චක්ක දිබ්බ තෝත ආනම්මනම් බයිලා මුකුත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන පරමාර්ථයෙන් ආනාපානිය කරනවා නම් අර බිලි කට්ට වෙනුවට ඇදි කට දාපිනහට වැඩිය තකතියි. ඒ නිසා එවැනි කිසිම උදාසීන වූ කිසිම එතන එතන රසයක් ගෙන නොදෙන්නා වූ මේ අරමුණක් බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කළේ එහෙම නෙවෙයි ඊට වැඩිය වැරදි අරමුණක හරි කමන්නේ නැහැ දිගට කෙරුවා සිද්ධ වෙනවා. සිද්ධ වෙලාවේ කරපු ප්‍රමාණයට මිනිස්සු නෙවෙයි දිව්‍ය නෙවෙයි බ්‍රහ්ම නෙවෙයි වශී කර ගන්න පුළුවන් කිසිම සැකයක් නැහැ. කිසිම සැකයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තියෙන්නේ ඒ ඔක්කොටමත් එහා පැත්තේ ගිහිල්ලා තණ්හක්ඛය පත්තමානෝ තෘෂ්ණාව ක්ෂය කිරීම ප්‍රාර්ථනා කරන්නා සුළු මෙන්න මේ ගතිය තියෙන කෙනාට තමයි මේ අනේල මූගෝ කියලා කියන්න වටින්නේ. බැලු බැලම නම් පේන්නේ මෝඩේ කියලා තොර නැති මිනිස්සෙක්. මේ එකම දේ හුස්ම දිහා බලන කොච්චර දෝ කියලා මේ අනිත් මිනිස්සු මේ IT ටෙක්නොලොජි කරනවා, අර ඩිග්‍රී කරනවා, මේ ඩිප්ලෝමා කරනවා. අපි විතර හුස්ම දිහා බලන උලන් විතර යන්තමට හම්බෙන්නේ කියලා ඕනම කෙනෙක් කියනවා. ඒක නිසා අපේ ලොකු සාංශය කියලා තියෙනවා. එවැනි භාවනා කරන කෙනෙක් දකපුවාම ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කට කතා පතුරවනවා. කෙලපිරිච්ච padikkamakට තරම්වත් අද ලෝකයා භාවනා කරන කෙනෙකුට සලකන්නේ නැහැ නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත ඉඳලා වඳිනවා. දෙයයන් මිනිස්යන්ට ඉස්සලා දෙයියෝ වඳිනවා. දෙයයන්ට ඉස්සලා බ්‍රහ්මයෝ වඳිනවා. මේ මිනිස්සයා යන්නේ ගඟ දිගේ ඉහළට. ඒ මනුස්සයා මේ අනික් පිණිසු කරන දෙයක් නෙවෙයි කරන්නේ. එයා නියත ධර්මයක්. ඒ තාම නිවන ලැබලා නැහැ. මේ බුද්ධ ගෞරවය ඒ තරම් තියෙනවා. ධර්ම ගෞරවය ඒ තරම් තියෙනවා. සංඝ ගෞරවය ඒ තරම් තියෙනවා. තමයි රකින්න සීලය මොනම හේතුවක් නිසාවත් කඩන්නේ. අන්නේ නියත ගතිය නියත ගතික කියලා කියන ආර්ය ශ්‍රාංග මාර්ගයටත් නියත ගතිය Taman තුල ආවට පස්සේ ඒ පුද්ගලයාට එන ඒ ගැම්ම කඩුවකින්වත් කපන්න බෑ. බුලට් එකකින් වෙඩි තියන්නත් බෑ. එයාට ඒ නියත ගතිය ඇති වෙනකන් ඒක ඇත්තටම පළවෙනිම බල්ල කට්ටේ තමයි නියත ගතියේ සෝවාන් මාර්ගයේ අවෙක්කප්පසාදේ. නමුත් සෝවාන් වෙන්න ඉස්සෙල්ලම මේ සාමාන්‍ය අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියට නියත ගතිය අරමුණ එක දිගට බලන්න පුළුවන් ගතිය නියත ගතිය අරමුණ බලාගෙනකොට ඒක විපරිණාමයටපත් වෙන භවයේ තියෙන නියත ගතිය එන්නේ එන්නේ එන්නේ යෝගාචර තේනවා ඒකට තියෙනවා අරමුණ බැලුවත් දුකයි අරමුණෙන් පිට බැලුවත් දුකයි අරමුණේ තියෙන එකම දේ අර විශාල දුක්ඛන්දක් නැති කරන්න මේ මධ්‍යස්ථ අරමුණක් අපි වාංගුවට ගන්නවා ඒ විතරක් නෙවෙයි වෙලාවක මේ අරමුණත් ගෙවෙනවා එතකොට මේ අරමුණට සාපේක්ෂව ලෝකයේ තියෙන දරත ගතිය අයින් කරලා පස්සේ අරමුණත් ගෙවන් වෙන්න ගෙවන් වෙන්න දරත ගතිය අඩු වෙනකොට අපිට මේ ජීවිතේදීම පුංචි දිවයිනක් හදාගන්න පුළුවන් පච්චනීක ධර්මයන්ගෙන් තොර නීවරණ ධර්මයෙන් තොර මදහත් හිතක් ඒනේ හිත එනකොට පේන අරමුණකුත් නැහැ භාවනා කරන මිනිහකුත් නැහැ වීරියකුත් නැහැ නමුත් ඊට ඉස්සලා ගන්න වීරිය ජවයට තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ අරමුණ හරහා අරමුණ ගෙවම් කරලා සතිය අරමුණේ පවත්වපු සතිය අනාරම්මනව පවත්වන්න පුළුවන්. අරමුණ ගෙවම් වෙන හැටි විස්තර කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනාරම්මනේ සමාධිය පවත්වන්න පුළුවන්. ඒක කියන අනිමිත්ත සමාධිය කියලා. ඒ නිසා ඉස්සලා අපි නිමිත්ත සමාධිය කරලා නිමිත්ත සතිය පවත්තලා ඒක නියත කරගන්නවා. මට විනාඩි 5ක් 10ක් 15ක් 20ක් ඉන්න පුළුවන් කියන හොඳම පහසුකම් තත්ත්වයට මේ ගතිය වැඩි කරමින් වැඩි කරමින් ගත කරනකොට ඒ යෝගාවචරයේ ඇතුලෙන් පහළ වෙන්නා වූ ඒ ආත්ම විශ්වාසය බුදු කෙනෙකුට තියා බුද්ධ බෝධිසම්භාරපුණ මහ බෝසතාණන් වහන්සේ නමකට වුණත් ඒ අදිෂ්ඨාන ශක්තිය කොච්චර එහෙම නැත්නම් නිහිත ගතිය කොච්චරද කියනනම් පොළොවට අත තිබ්බොත් පොළොව සහලවන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම්ම අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්නවා මේ කවුරුවක්වත් නොකරන දේ අම්මා මුත්තත් අතහැලා දාලා වස්තු භෝගත් අතහැලා දාලා මේකම කරලා කරලා සෝභා ධර්මේ නතු කරගන්න පුළුවන්. ඒ කරලා තමයි බුදුරජාණන් වහන්සේ බුදු මේ නියත පාරමිතා පුරාගන්නේ නියත විවරණ ලබා ගන්න ඉස්සෙල්ලා මේ මහා බෝධිසත්ත්ව චිත්තේට මහා පොළොව හොල්ලවන්න පුළුවන් කියන ශක්තියක් තියෙනවා කියලා කියනවා. ඒ මොකක්වත් නෙවෙයි සතතාභ්‍යාසය. එක දිගට අභ්‍යාස කිරීම. අභ්‍යාස කරන්නේත් ලාභ සත්කාර සම්මාන අනිවාර්යම නැති දෙයකට. මේක අමනුස්සයි. මේක මිනිස්සුෙකුට දරන්න බෑ, දෙයියෙකුට දරන්න බෑ, බ්‍රහ්මයෙකුට දරන්න බෑ. මිනිස්සු නිකං වඳිනවා. දෙයියෝ බ්‍රහ්මයෝ නිකං වඳිනවා. මොකද ඒ තරම් මිනිස්සයා මේ සල්ලි වලට කෑදරයි. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මේ ගාථා පෙළේ අන්තිමට තියෙන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේකග්ග විසාන කප්පෝ බජන්ති සේවන්ති ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේකග්ග විසාන කප්පෝ කෙනෙක් තව කෙනෙක් ඇසුරු කරනවා නම් අනිවාර්යයෙන්ම වාසියට කරන්න බජන්ති වජනේ කරන්නේ නම් සේවන්ති සේවනය කරන්නම් කාරණත්තා කනේ කාර්යය කියන තුරු කාගෙට රැවටිල්ල නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා කිසියම් පසු ප්‍රතිපලයක් අපේක්ෂාවක් සාදුකාරයක්වත් බලාපොරොත්තු නොවි කටයුතු කරන්නේ ආධ්‍යාත්මික මිත්‍රයා දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. ආත්ත ශාස්ත්‍රයේ බලන මිනිහා අසුචි. ආර්ථික විද්‍යාව විශේෂඥයයි කියලා බුදුහාමසෝ කියනවනම් කියන්නේ ගූ කන්දකට. කි වැඩිම මොකෙන් හරි ගිය කරි අම්බ කරන්න හදලා. ඉතින් මේකට දන්නවනම් ආර්ථික විද්‍යාවට බලිනවා කියලා කියයි. මාත් අවුරුද්දක් ඉගෙනගෙන තියෙනවා. ඒක අවුරුද්දක් ඉගෙනගෙන තියෙන ආර්ථික විද්‍යාව ඉතින් එතකොටමත් මට තේරුණා මේවැනි කුණු හර්පයක් අපේ අම්මලා තාත්තලාවත් පිළි අරගන්නේ නැහැ. මේ මනුස්සයන්ට මනුස්සකම ඕනේ නැහැ. වර්ථ ශාස්ත්‍රය නෙවෙයි. බුදුන් කියන්නේ අත්හට්ට පඤ්ඤා. මේ අර්ථය හොයමින් කටයුතු කරන මනුස්සයා අසුචි. ඒ නිසා අසුරු කරන්න බබා මනුස්සයා. අසුරු කෙරුවොත් අසුරු කරන්නේ කාර්ය කරනකම් විතරයි. ඒ බව දැනගෙන අසුරු කරන්න ආනපානයි. ඇසුරු කරන තමන්ගේ ඉරියව්ව ඒ අසුරු කරනකොට ඕන කෙනෙක් හිටියට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද Taman එල්ලේ දන්නවා. මම මට ලදලද වෙලාවේ මම හිත නික්ලේශී කරන්න හිත ക്ഷേම භූමියකට දාන්න මොන කරදරයකට කවුරු කොහිමං අරගෙන ගියත් ඒක උතුරු කට්ටර පයින් ගහපම හරියට උතුරට හැරෙනා වගේ. හැරෙන්න ඕනේ උතුරට. අර එල්ලවල තියෙන බෝණි කරා කොච්චර පයින් ගියවත් වැඩිච්ච ගමන් නැගිටිනවා. ඒ වගේ බෝණික් එක් වෙන්න. මිනිස්සුන්ගේ වැඩේම පයින් ගහන එක තමයි. කොහේ පයින් ගැව්වත් නියතයි එයා නැගිටිනවා. නැගිටින්නේ මොකටද? තණ්හක්කේ පත්තමානෝ. තෘෂ්ණාව දුරු කිරීම ප්‍රාර්ථනා කරන තද්දී ඒකට තෙරන වීරිය කියනවා පදන් වීරිය කියලා. ඒක සාමාන්‍යයෙන් මේ මේ ලෝකේ තියෙන මොනම ශිල්පයකට සම කරන්න බෑ. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා තමන් තමන් කවුද කියලා දැනගන්න ගන්න වීරිය කරන මිනිසයා 1000ක් යුදසබලුන් දිනලා ජයගත්ත වීරියකට වැඩිය වටිනවා. යුද බිමේ 1000ක් සබලුන් පරාජය කළ දිනාගත්ත නැත්නම් අඟුලිමාලගේ 1000ක් කපපු දක්ෂකම් තියෙන්නේ බෑ නැතුව කරන්න බෑනේ. ඊටත් වැඩිය වටන අඟුලිමාල මම කවුද කියලා තේරුම් ගත්තේ. මම කවුද කියලා තේරුම් ගන්න බෑ. මේ අත්‍යන්ත වූ ආස්වාස් ප්‍රසවාසයේ තේරුම් ගන්න නැතුව මම කවුද කියලා තේරුම් ගන්න බෑ. යත යතාව කායෝ පනිහිතෝ hoti තත තතානම් පජානාති. කොයි කොයි ආකාරයකද අපි කය තැම්පත් කරන්නේ? ඒ ඒ ආකාරය දන්නේ නැතුව තමන්න තමන් කවුද කියලා දැනගන්න බෑ. මේ දේ දැනගත්තොත් හුස්ම ගන්න ඕනම කෙනෙක් අවබෝධ කරගන්න. Taman හුස්ම ගැන හොඳට දන්නවනම් හුස්ම ගන්න ඕනම කෙනෙක් හුස්ම කියන ව්‍යාකරණ තුලින් අවබෝධ කරගන්න පුළුවන්. Tamange ඉරියව්ව පිළිබඳ හොඳට දන්නවනම් අනික් මිනිස්සු ඇයි මේ නලියන්නේ මොකටද මේ ඉඳලා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා ඈත ඉඳලා කියන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි ප්‍රාර්ථනාව. Taman ඒක හම්බෙන අතිරේක ලාභයක්. ඒ නිසා යෝගාවචරයා සියලු ලෞකික කෘත්‍යයන් බහා තබලා Tamange කටයුත්ත දැනගන්න වර්තමානයේ දැනගන්න හුස්ම දැනගන්න කරන කටයුත්ත ලෝකයට පේන්නේ කෙලපිරිච්ච padikkamak තරම්වත් වටින්න තියක් විදියට. නමුත් මේ මනුස්සයා ඒක හරහා මුළු ලෝකෙම දැනගන්නවා. ඒක හෙලෝග්‍රැෆික් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ ඒක අංශුවක් දන්නවනම් මුළු චිත්‍රෙම තේරෙනවා. බුදුරජාණන් කියන්නේ මුළු චිත්‍රය හොයන්න යන්න එපා. ඇත්තට බුදුරජාණන්සේ ඒක හෙව්වා. උන්වහන්සේ ඒකයි අපි සරුවඥ කියන්නේ ඒක කිව්වා ඒකම නියෝජනය වෙන හැම අංශුවකම උඹට හම්බෙලා තියෙන අංශුව පරිේශනයක් කරගනි, නිමිත්තක් කරගනි, කර්මස්ථානයක් කරගනින්. ඒක කරන්න ගියාට පස්සේ යා කොතන හිටියත් ගඳකෙලියක හිටියත් පැස්කිලියක හිටියත් පදන් වීර්ය සහිත පුද්ගලයෙක් ඒ කෙනා තමන්ගේ ශරීරයේ චෛත්‍යයක් කරගන්න. බුදු බුද්ධානුස්සතියක් කරගන්න. වැඳිය පිටිය යුතු දෙයක් බවට පත් කරගන්නවා. ඒ නිසා ඒ සඳහා ඒ වැඳිය යුතු පිටිය ස්ථාන සුදු මේ කිරි වතුර දාලාගෙන කහ වතුර ඉහාගෙන නටන්න ඕනේ. තමගේ චිත්තසංතානය පිරිසුදු කරනවා. ඉතින් දේශනාව හමාර ක්‍රමයෙන් මම කියන්න කැමති මේක පසේ බුදු පාරමිතාවක් හෝ උදාන ගාතාවක් කියලා සුවිශේෂ කරන්න හේතුවක් මේ ගාතාවේ කිසිම තැනක නැහැ. අනික් ඒවා නම් යම් යම් විදිහකට පේන්න තියෙන එක පාට පිනුමක් ගහපු ගතිය. නමුත් මේක කවුරුත් දන්න දෙයක් පුරුෂයෙකුට වටිනාම ලස්සනම දැක්මයි, ඇහිමයි, ගඳයි, රසයි, පහසයි ස්ත්‍රියක්. ඒක පහළ වෙනකොටම මේ අන්සතු ස්ත්‍රීන් කෙරෙහි නැත්තම් කාමීත්‍යාචාරය නිසා අපායට කෙලිම පාරක් හැපෙනවා කියලා ඒ ඒ ඒ ඒ දකින්න ස්ත්‍රියාව මර උගලක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා එතකොටත් බුදු වෙලා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක සාධනය කිරීම සාක්ෂාත් කරන්නේ තමයි ඔය භ්‍රමචර්යය දැකීමෙන් කරන්නේ. ඒ නිසා අපට අතිරේක ධර්මයක් නෙවෙයි මේක සාමාන්‍ය මනුස්ස දෙයක්. හැබැයි අපිට හිතා ගන්න අමාරුයි. එවැනි වෙලාවක රජසිරිය අතහැරලා ගිහිල්ලා පසේ බුද්ධ රාජ්‍ය දිනා ගන්න තරම් අදිෂ්ඨාන ශක්තියක් ගන්න මේක හේතු වෙයිද? හුඟ දෙනෙකුටන් වෙන්නේ ඒ වෙනුවට අපායට හම් වෙන්නේ යන්න මේ પાස්පෝර්ට් එකක් හම්බ වෙන එක තමයි. ඉතින් ඒ නිසා ඒ වෙනස ඇති කරගන්න පුළුවන්. ඒක මේ බර්ණස බර්ණස ජුරවන්න විතරක්ම වෙච්ච දෙයක් කියන්නේ නැතුව අපේ අපේ ජීවිතවල දැන් අපිට ලැබිලා තියෙන සාමාන්‍ය අත්දැකීමෙන් තේරුම් අරගෙන ඒ නියත ගතිය, ඒ අදිෂ්ඨාන ශක්තිය පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ කග්ගවිශාන සූත්‍රයේ මේ ගාථාවට කරන ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. සිළු දිනාටම තිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ අපි <clears throat> මේදී ධර්ම දේශනා ඉවරලා පරණ පුරුද්දකට සාකච්ඡාවකට පෙනවෙනවා. <clears throat> ඒ නිසා මම ආර්දනා කරනවා කාට හරි <clears throat> මේ ඉදිරිපත් කරපු මති මතාන්තර මත හෝ තම තමන්ගේ භාවනා පිළිබඳව ආධාරතාවයකින් ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවා අපිට විනාඩි සල්පයක් ගන්න පුළුවන් ඊට පස්සේ අපි එත්තාවතා ආදී ගාථා සජ්ජහනා කළ සතිವಾರ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සයනත මේ මෙතන ඒ බණත් රජුරන්ගේ කතාවේදී ධර්මදේශනා සඳහන් වුණා ඒ එතන විතරනේ බුද්ධත්ව යන වහන්සේගේ හැමතැනම සඳහන් වෙන වචින්තෙන් දෙයක් තමයි ඒ ඒ කිසිවිල්ල පහළ වෙනවත් එක්කම එහෙමත ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන එක එතෙන්දිම වහාම තීරණය ගන්නවා. මේකයි යෝගාවචරණ විදියට අධිකත් අධිකම කියන සම්මත මචන් ඒක හැම එක්කෙනාම තම දැන් කියනවා මේ ආනාපානිය හෝ එහෙම නැත්නම් ඒ තමන් ඉදෙන දැන් මුල් කර්මස්ථාන සිද්ධාන්ත බොහොම හොඳ පරිසරයක් මතුවෙනවා සමහර විට වෙනත් වෙනත් කාර්යකින් නියතලා ඉන්න වෙලාවට. සමහරට ඒ වෙලාවෙ ඉන්නේ සමහරට වාක්‍ය පිටේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කොහේ හරි අපි හිතනවා භාවනාවේ සුදුසු නැතිනක් තැනක් වගේ තැනකදී බොහොම වේගෙන් Tamandම තේරෙනවා දැන් නම් හිත දැම්මොත් නම් වටිනවා කියලා. නමුත් ඒ බොහෝ විට අපි අර මුල් පිළිබෙන්නේ නැහැ එතෙන්දි වාඩි වෙන්නේ. ආයේ පිරිසිදු වෙලා ඇවිල්ලා ආරම්භ කරගෙන ඇවිල්ලා වාඩි වෙනකොට අර කතන්දරේ ගිහිල්ලා හැබැයි එක සැරයක් හරි වාඩි වුණොත් වාඩිලා පුරුදු වුණොත් නම් මේකේ මේ ආනිසංස දැනට යනත් ඒ වගේ තවත් එකක් වෙනවා අපිට මේ හුදුවට ඔය එහෙම මොන හේතුවක් නිසා කර්මස්ථානේ හරි ගිහිල්ලා හරි ගිහිල්ලා හරි ගිහියාගෙන උද්දටම ඉහළ මට්ටමට එනකොට භාවනාවේ නැගිටින්න මොනවා හරි හිතුවක් දාන ගැන්ටක් මොනවා හරි එකක් කියලා ඇති වෙනවා මෙන්න මේ දෙක කඩා ගන්න පුළුවන් සංස අපිට මේ ප්‍රගතියක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒ සඳහා මේ උපකාරක උපකාරයක් කරන්න කියලා. ඔව් දැන් වෙලාවෙම වැඩ ගන්න එක තමයි අප්‍රමාදේ කියන්නේ. අපි හැම වෙලාවෙම සීතල වෙනකන් ඉඳලා යකඩ හොඳට රත් කරලා තේ එකක් බීලා ඇවිල්ලා තලන්න පටන් ගන්නවා. තලනකොට ආචාර්යා පුක තලා ගන්නවා. ඒ මොකද යකඩ තලන්න රත් වෙච්ච වෙලාවේ. මේ රත් වුණාට පස්සේ එතකොට ගිහිල්ලා තියලා බුලත් ටිකක් කරලා PDF බීලා විල්ලලා අන්න පටන් ගන්න වැඩි. ඒක තමයි පමාව කියන්නේ. ඕනම අරමුණක් මතු වෙන රත් වෙච්ච යකඩයක් වගේ. මතු වෙලා පහු වෙනකොට ස්පර්ශය ළඟට එනකොට ගැහුවොත් ඇලෙනවා. මේ පැලෙනවා. ස්පර්ශයට එන්නත් ඉස්සර වෙලා අප්‍රමාදී කියලා කියන්නේ සතිය කියලා කියන්නේ මේ මතුවෙච්ච අරමුණ බැලිල්ලම නෙවෙයි. ඒක තමයි පටන් ගන්නෙ. ඒත් ඕනම අරමුණක් මතුවෙන්න ඉස්සර හොල්මනක් කරනවා. ඉර නගින්න ඉස්සලා අරුණ වගේ. අරුණට අවදි වෙන්න පුළුවන් නම් අරුණ කියන්නේ ඉර නෙවෙයි. නමුත් අන්ධකාරයේ නිමාව යරෙහි මේ කොස්නටි පෙහෙල වෙලාව කුරුළු යන්තම් අරුණුක් ගායන පටන් ගන්න වෙලාව මේ අරුණ මේ සූර්යා උදාවට කලින් පුබ්බ නිමිත්ත කියලා පුබ්බ නිමිත්ත අල්ලන තරමට සතිය ඉස්සරහට ගත්තනම් ඒක කියනවා අප්‍රමාදයි. ඉතලා අපි සූර්යා අල්ලලා තමයි යන්නේ. සූර්යාත් gediya පිටින් එන්නේ නැහැ තේරෙනවා කව කව ඇවිල්ලා ඇවිල්ලා තමයි gediya පිටින් පේන්නේ. ඊට පස්සේ ඉස්සල්ලාම සෝලස කලාව මතුවෙන වෙලාව බලන්න පුළුවන් නම් අපිට යන්න වෙනවා සූර්යයා එන දිහාට. ඊට පැය භාගයකට ඉස්සෙල්ලා අහස එළි වෙනවා. අන්නේ ලකුණු ටික ඔක්කොම දකිනකොට සූර්යයා බලන්න කියලා ඒ මිනිස්සයා දැන් ත්‍රිපාද නගින්නේ ඊට ඉස්සෙල්ලා දවසේ රෑ. ඊට ඉස්සෙල්ලා රෑ ගිහිල්ලා කූඩාරම ගහන බලාගෙන ඉන්නවා ඉරසේවේ. ඉරසේවේ බලන්න පැයකට ඉස්සෙල්ලා සෙල්ලම් පටන් ගන්නවා අහසේ. තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, ලයිට් දානවා, ඔන්න සෙල්ලම් පටන් මේක තමයි සූර්ය උදාවේ හැටි. එනිසා අපි දකින්නේ ඉදා වෙච්ච සූර්යා නම් ඒක තමයි. අපිට සූර්යාගේ පුබ්බ නිමිත්ත දකින්න ඒක එන වෙලාවටම වැඩ ගන්න ඕනේ. හරියටම ගෑනු කෙනෙක් දකින්නකොටම රාගේ පහළ වෙනවා වගේ. ඒක ඉතින් කවුරු කියලා දෙන්න ඕනේ නෑනේ. ඒ වගේම දැනගන්න ඕනේ මේක ක්‍රියාවලියක් මිස ක්‍රියාවක් නෙමෙයි. ඔయిత ඉස්සෙල්ලා ඒකට පෙළ ගැස්මක් තියෙනවා. ඒ පෙළ ගැස්ම නැතුව ගෑනු කෙනේ මොනවද දැක්කත් රාගෙපන්තු වෙන්නේ නෑ. අන්න මේ පෙළ ගැහෙන ලකුණු ටික දකින්න ආවුණ ටික බුදුන් සිද්ධ වෙන්නේත් මට සිද්ධ වෙන්නේත් ඒක විදියට. ඒක වෙනම જાති දෙකක් නැහැ. චිත්තක්ෂණයකට හරි කමන්නේ මේ තරහා යන්න ඉස්සරලා පරිසරය තේරුම් ගන්නවනම් ආශාව ඇති වෙන්නේ ඉස්සර වෙලා ආශාව ඇති වෙනකොටම ඒ අනුරුද්ධ මහරතන් වහන්සේ කියන්නේ මම දකුණ බලන්න ඉස්සලා දකුණ බලන බව දැනගෙන දකුණ බැලුවොත් දකුණ පැත්තෙන් මාව කෙලසෙන්නේ නැහැ. මම දැන් උතුර බලන්න යන්නේ කියලා උතුර බලන බව දැනගෙන උතුර දිහා බැලුවට ඒකේ මොන විසම දර්ශනෙම කෙලෙසෙන්නේ නැහැ. මොකද මම ඉමුනිටි එක අරගෙනයි, වැක්සින් එක අරගෙනයි පොලියෝ තියෙන තැනට යන්නේ. එතකොට මම දන්නවා මේ වැක්සින් එක තියෙන නිසා මම ගියාට පස්සේ මම අනික් කට්ටියගේ බයත් නැහැ මම. අන්නේ ඉමුනිටි එක ඒ ප්‍රතිශක්තිය තමයි මේ සිද්ධිය ඇති වෙනකොටම බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ රත්ච්ච වෙලාවේ අකඩ තලා ගන්න. මේක පස්සේ බලලා මුඩ ගහගෙන ආවිල්ලා බීඩියක් බීලා මේක තනන්න හැදුවට ඒතකොට යකඩ නිවිලා. ඒ යකඩේ ගානට රත් වෙච්ච වෙලාව දන්න එක විතරක් නෙවෙයි ඒ වෙලාවෙම මේ පහර අසීමිතව ගහන එක තමයි කම්මල්කාරයේ වැඩි. අපිට වෙලා තියෙන අපි ක්‍රියාවලිය එච්චර දන්නෙත් නෑ. අපි තලන්නේ නිමිච්ච යකඩයක්. අපි දකන්නේ ස්පර්ශයෙන් පස්සේ ගැහැට. ඉතින් මේ ඒක පෙන්වන්න ඔය කටුකුරුනේ සෝංශය සඳහන් කරනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා අපිට අභිධර්මයේ උගන්වන ස්පර්ශයෙන් පටන් ගන්න එක පස පසට දාන්නයි කියලා තියෙනවා. චේතනා සංඥා වේදනා පස්ස මනසිකාර්ථ කියලා හරියට එන්න ඉස්සෙල්ලා අපි දන්නේ නැති වුණාට ওই වැඩේ පහළ වෙන්න ඉස්සෙල්ලා චේතනාව ඉස්සර වෙලා තියෙනවා. ඊට පස්සේ සංඥාව පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ වින්දට පස්සේ තමයි ස්පර්ශය කියලා ජැකෙක් ගහලා කියන්නේ මේ යෝජනා ඉදිරි කිරීම. නමුත් සිද්ධියක් සිද්ධ වෙන්න ස්පර්ශය වෙලා තියෙන්න ඕන කියන එක තමයි ආරම්භයේදී කියලා දෙනකොට අභිධර්මයේ උගන්වන්නේ. නමුත් සාරිපුත්‍ර සාසෙන් ඇහුවොත් නාම ධර්ම මොනවද කියලා චේතනා සංඥා වේදනා ඊට පස්සේ ස්පර්ශ වේදනා. මේ ටික පෙන්වන්න කියලා දැන් ওই නවීන විද්‍යාවේ අපි ළඟට ඇහැට යමක් ගැටෙනකොට ඊට ඉස්සෙල්ලා ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වෙලා තියෙන එක වෙන්නේ tire පිටිපස්සේ. ඒ tire පිටිපස්සේ සිද්ධිය කාගෙත් එක විදිහට සිද්ධ වෙන්නේ. ඒක යන්ත්‍රෝපකරණ වලට අහුවෙන්නේ නැහැ. ඥාණයට විතරයි අහුවෙන්නේ නැත්නම් සමාධිය විතරයි අහුවෙන්නේ. සමාධි වෙලත් ඕක බැලුවේ නැත්නම් නිවනක් නැහැ. ඒ නිසා සමාධිගත වෙනකොට පෙර ඇසුවිරු ඥාන තියෙන්න ඕනේ සමාධිය මෙහෙවන්න ඕනේ සිද්ධිය මුලට අදින්න. මේක බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණ එනකොටම පෙරපසු නොවි අරමුණට පැනලා දැහ ගන්න ඕනේ. හරියට ෆුට් මේ ෆුට්බෝල කෙනෙක් බෝලේ එනකොටම බෝලේ දිහා බල බල ඉඳලා බියොන් ද බෝල්. වහාම බෝලේ තමයි ඇත්තට ගන්න ඕනේ මොකද අනිත් පැත්ත ඇවිල්ලා රසං ගහ ගන්න. කඩා ගන්න. ඒ නිසා අරමුණක් ආවයි කියලා කියන්නේ පමණයි. අරමුණ එන්නත් ඉස්සර වෙලා ඒ සංවේදී ගතිය තමයි අර නියත ගතිය පේන්න පටන් ගන්න. මේ එන පාටෙන් කේල් ගහ කන්න දෙයන්නේ ගහ පොල් ගහ කන්න දෙයන්නේ කියලා හිත දන්නවා. ඒ තරම්ම මේක Brahmacharya හසුරවන්න ඕනේ. හසුරනකොට තේරෙනවා යන තාලෙන් මේ යන්න හදන කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක හුඟ දෙනෙක් හිතනවා ගුඪ ධර්මයක්, গুপ্ত ධර්මයක් කියලා නෑ. ඒ හුරු එමය. ටීටි ගහන කෙනකින් අහන්න, කැරම් ගහන කෙනකින් අහන්න. එයා ස්ට්‍රෝක් එකට ලැහැත් වෙන්නේ නැහැටි. බෝලේ අරෙන් එනකොට මිනිහා ස්ට්‍රෝක් එක දීලා තිරය දන්නෙත් නැහැ. එනත ඇක්සිඩන්ට් එකදී වාහනේ හසුරන මනුස්සයන් අහන්න බෑන්ඩ කොහොමද මොනද ක්ලච් එකද ඉස්සර දුන්නේ බ්‍රේක් එකද මොනවක්වත් දන්නේ නැහැ. සිද්ධිය වෙලා ඒක මැරිලා. එහෙම නැත්නම් සිද්ධිය වෙලා ඉවරයි. මොකද බුදුරජාණන්සේ දන්නවා මේකට න්‍යාය පත්‍රයක් තියෙනවා. මේක චිත්ත නියාමයක වැඩ කරන්නේ. අර මනුස්සයා පමානිසා සිද්ධ වෙච්ච දේ දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ හදිසි අනතුරකදී හිත වැඩ කරන්නේ පුදුමාකාර SMS එකට slowly mindfully silently සතියෙන් හිටපු එක නැත්නම් මරණ මොහොතේ අත්දැකීම් ගැන අද තියෙන විස්තරේ පේනවා. ඒ වෙලාවේදී මේ සියලු නෑයෝ තක්කු මුක්කු වෙලා එක්ස්රේ ගේනවා, ඔක්සිජන් අල්ලනවා, දඟලනවා, තටමනවා, ආදී උරු දොස්තරල වට වෙලා. අර මොකද කූල් එකේ බලන් ඉන්නවා. මේ නෑ ඉන්නේ මොකද වෙලා තියෙන්නේ? මම ඉන්නේ හිටියට වැඩිය හොඳ තැනක. මේගොල්ලෝ මාව ආයෙ ගන්න හදනකොට කුණු සතියේට. අර ජෝන් මන්ස් කියන මිනිසයා මැරිලා. නෝන මාත්‍යා පවුලේ දොස්තර කතා කරලා 100 ගත්ත ගමන් තිත්ත ගුණ වරුවෙන් බැනලු දොස්තරට. කවදාකවත් නරක වචනයක් කතා කරු නැති මිනිස්සෙක්ලු ගෑණිට වහකණ්ඩ හිතනලු. ඒකළු මහත්යගේ දාම 100 හොඳ නැහැ මහත්යෝ තරහ වෙන්න බෑ. ඒක මහත්යගලු 100 හොඳ නැතුව නෙවෙයි. මට මේ මාව නැවත මේ කුණු ශරීරයට ගෙන්නන එක විතර යමෙක් නැහැ. ඔබ වහන්සේ කර ඔබතුමා කරන හැටි රස්සාව වෙන්න ඇති. නමුත් ඒක නොවුනනම් මං හිතේ බොහෝම සුවසේ විවේකීව බලහින තැනක කියලා. ඉතින් ඒක ආවට පස්සේ අපි මේ තියෙන තක්කුමුක්කුවයි අපි වැඩක් වුණාට පස්සේ කොරස් කටේවත් අද්දා ගන්න පෙරුවෙන් නටන නැටිල්ලයි ධර්මයේ නැත්නම් මේ න්‍යායපත් න්‍යාය ධර්මයේ චිත්ත න්‍යායයයි හරි වෙනස් නමු සරුවචනංශි බොරු කියලා නැහැ ලස්සනට කියලා තියෙනවා සතියෙන් බලපන් කලබල වෙන එක එක මුර්ග ගතිය එහෙනම් ඒක හරි ඉන්ස්ටින්ක්ට් එකට එන එකට රෙප්ටිලියන් මයින්ඩ් එක අපේ වැඩ කරන්නේ. ඉතින් ඒක දිහා පොඩ්ඩක් බලහන් හිටපන් කලබල වෙන්නේ නැතුව. මේ හැම ධර්මයකටම හේතුවක් ඵලයක් තියෙනවා. මම නොවුනට ওই ධර්මයේ සිද්ධ වෙනවා. මම හිතන්නේ නෙවෙයි මම මෙතන නොහිටියොත් මොනවක් කරගන්න බැරි වෙයි කියලා නෑ. මම නැත්තම් හොඳට වැඩ යනවා. ඒක මම දන්නවා මම නැති දවසට මම පිටරට යනකොට නිස්සන්නවනේ හොඳට වැඩ යනවා. මම ඉනකොට තමයි මේ අනවශ්‍ය වැඩ කරලා අවුල් කරලා මේක අවුල්. ඒ නිසා මට හරියට බැන්නයි දවසවල මේ රට යන්න එපා. ඒක ආයතනේ කඩාන වැටෙනවා. ඒක විලානේ මොකුත් නෑ. දැන් මං ගියා දන්නෙත් නෑ. ආවා දන්නෙත් නෑ. මම නැති වෙච්චාම වැඩ ටික ලස්සනට ඔය ඔය බිල්ඩින් එක උනත් මං නැත්තම් ඔයිට වැඩිය යනවා. මම දෙකයි කතා කරන්නේ හෙට වෙලා ඉඳගෙන තට්ටපට ගාලා වැඩයක්. ඒ නිසා මම මේ නාකිය මැරෙන්නෙත් නැහැ, ඇඳහක වෙන්නෙත් නැහැ කියලා කතාවක් තියෙනවා අහලා තියෙනවද ගමේ? නාකිය මැරෙන්නෙත් නැහැ, ඇඳහක වෙන්නෙත් නැහැ කියලා මැරුණාම පාසුයි. අපි ඉන්නේ කල්ලි කරදරයක් මේ පොළොවට. ඒ නිසා ඉන්නවනම් ඉන්න අත්වියේ පයිපුරලෙන් තබාවරෙන් කියලා වැඩි පොළොවට බර වෙන්නේ නැතුව ඇවිදින්න. කතා කරන හයියෙන් කෑ ගන්න නැතුව කතා කරන්නේ. කරනකොට ඕනේ තටමන් නැතුව නිකන් ලයට යන්න අරින්න. එතකොට හිටියනෝ හිටියා ගාණක් නැහැ. මරණයට පස්සේ ගාණකුත් නැහැ. මේ කෙරුමලා ඉන්නවනේ මේ ලෝකේ. අපි කියන්නේ ගරුලා. මුදුනෝ කක්කා. කක්කා. ඉස්සර ගොඩි කාලේ කොහේ හරි මල ගෙදර ගිය ගමන් අපි කොල්ල අතර දෙනෙක් ඉන්නවා බලනවා කවුද මුදුන වෙලා ඉන්නේ කියලා. ඒ පැත්ත කරලා අපි මොනවාරි මොනවාරි තියෙන ගෙඩියක් වලක් කකා ඉන්නවා. බලනවා කොහෙන් හරි ආපු කාක්කේ උන්ට කිසිම අදාළ ගමක් නැහැ. ඔක්කොටම විධානය කරගෙන දැන් කමතට ගියාට පස්සේ කමති අයියා වෙන කට්ටිය ඉන්නවා. මිනිහ වල කපන්න ගියාම මිනිහ වල කපනකොට කොහේදෝ ආපු කාක්කෙක්. දෙන්න හදන උතුළු බන් දෙන්න. ඌට කිසිම සම්බන්ධිකුත් නැහැ. අයියා වෙලා හදන ඌ මොකක් කරන්නේ අරක්කු බෝතලයකට නටන්නේ. මොනවා හරි කපිටපත් දාන ඔක්කොම වැඩ බාර ගන්න කරනවා. හැම තැනකම ඉන්නව අමනෙක්. අයියා වෙච්ච කට්ටිය. ඉතින් තමන් අයියා වෙච්ච වෙලාව හිතන්න. මමත් අයියා වෙන වෙලාව ඉතින් මිනිස්සු මං ගැන මොනවද හිතන්නේ කියලා. අර අපි අර මුදුන හොයන වෙලාව වගේ අයියා වෙන්න හොයනවා ඉතින් අපිත් ඒ අසුචිනේ අපිට බැරිද ඔක්කොමලා සමානයි ඔක්කොමලා සහෝදරයෝ මේ ලෝකේ අපි නැතුණයි කියලා කී ප්‍රශ්නයක් ඔක යනවා උඹට කරන්න පුළුවන් හරිය කරපන් කරන්නේ හේතුවක් කරගන්න එපා හැබැයි ලයක් තියෙනවා ලය තමයි යන්නේ ඔය අපි කොච්චර තටමැවුවත් හරියන්නේ ඒකට වෙලාවක් තියෙනවා කලාවක් තියෙනවා යෝගයක් තියෙනවා ඒකනම් අපි අප්‍රමාදව ඉන්නවා කටු කන්න සලසලා තියෙනවා වෙලාවට දෙයියෝ වටිනා යානාවට. ඒ වුණත් අපිට යානාව හදන්න නැතුව දෙයියෝ එන්නේ නැහැ. යානාව හැදලා යද්දුවට දෙයියෝ එන්නේ නැහැ. දෙයියන් ඕන වෙලාවට තමයි එන්නේ. ඉතින් ওই දෙක ගලපනවා කියවහම මන් දන්නේ මහානකම විතර ලස්සන ජීවිතයක් වෙන කොහොක්වත්ම නැහැ. ඕන විදියට ඒක පරිශ්‍රණය කර කර බලන්න පුළුවන්. ඕනනම් තටබණ්ඩත් පුළුවන්. ඕනනම් අයිය වෙන්නත් පුළුවන්. ඕනනම් බලදැයි අයිය වුණාට පස්සේ අනික වල තමයි සැහැල්ලු කරන හැටි. නැවතත් ඒ කැතකුණු වහලා ආය හදන හැටි ආය කක්ක කරගන්න හැටි මේ ජීවිතේ වගවීමක් නැහැනේ. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම වග වෙලා තියෙන්නේ අපි මේ අපේ නිවන හොයාගෙන යන්න. අපි එක එක උදව් වෙන බව හැබෑව. එකිනෙකට උදව් ආදාර කරන බව ආවාදවන් සංසහ කරන්න පුළුවන්. නමුත් ඒක නැවත නැවත හොදෝදා මැටි කලයක් මැට්ටෙන් හදලා කලේ කඩලා ගුරුලෙත්තුවක් කරනවා ගුරුලෙත්තු කරලා තට්ටුවක් කරනවා තට්ටුව කරලා පහන් තැටියක් කරනවා මොනවා කියලා ප්‍රශ්න නැහැ. පිච්චුවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අපිට ඉන පුච්චන්නේ ඉස්සලා මැටි ටික අරගෙන ක්ලේ ටිකක් අරගෙන එහාට මෙහාට හදනවා වගේ ඒ ඒ ජීවිතයක් පැවිද්ද කියලා කියන්නේ නැත්නම් යෝගාවචර ජීවිතේ උගදෙනෙක් ඒක දන්නේ නැහැ උගදෙනෙක් කුරුසෙ තියලා අනගහ ගන්න හදනවා ඒක ලියලා මේක නියත කර ගන්න හදනවා මේක මේ ස්ථාවර කර ගන්න හදනවා එතකොට ඒකේ තියෙන සුන්දරත්වය නැහැ ඒ නිසා මුලට ඇදලා බැලුවොත් සිද්ධිය වෙනකොටම ඒකට කියන්නේ අවස්ථාවාදී කියලා අපේ ලොකු සංස් කියන්නේ ගොඩගොපියා වැස්ස ආපු වෙලාවේ සීගන් සීගන් කියලා අහගන්න ඕනේ. වැස්ස ආවට පස්සේ මේ නගුල නැහැ හරක නැහැ කියලා බුදියන් ඉඳලා පස්සේ වැහපන් කිව්වට වහින්නේ නැහැ. වහින වෙලාවේ ගොඩගොපියා වැඩ කරගන්න ඕනේ වගේ. යෝගාවචර හරියම අවස්ථාවාදී වෙන්න ඕනේ. ධර්මතාවයේ පෙළඹුණානේ. ඒ බුරින් පන්සත් කියන වේල වැරදුනත් භාවනා කරපන්. බුදුරජාණන් කියනවා මම ඉදිරියට ආවත් නැගිටින්න එපා. මොකද ඊට වැඩි ගෞරව කන්ට වැඩක් කරන්න. මම පැවිදුනාට පස්සේ අම්මා ආවා. අපේම හරි ආසයි සංඝයාට වයින් බොහෝම සද්ධාවේ මාලිගාවේ යථා දන ගැව්වාගේ ලොකු සුන්සරයක් දැන්ද වැන්ද මම දැක්ක රහතන් වහන්සේ නමකට වදිනෝගේ තමයි අම්ම වැන්දි. ඉතින් ආ ලොකු නායකව හොන්දායි. පුතා වුණාට කරන්නේ බරපතල වැඩක්. නිතර නාවට කමක් නැහැ. <laughs> එච්චරයි. මටත් ඉතින් ආයේ කියලා නිම කරගන්න බෑ. මොකද ඕක ලොකු සංසනෝ කිව්වනම් මම හිතුවක් කාය වෙලා කිව්වයි කියලා කියන්නේ. අම්ම හරි මහතයි. හරිම සද්ධාවන්තයි. ඒතරම ලොකු සංසනේ වැඳ බෙගා මම හරිම සතුටු නැහැ ඊට පස්සේ අවුරුද්දේ අම්ම නැති වුණා. මේ බරපතල වැඩක් මේ පුතා උනාට කරන්නේ. නිතර නාවට කමක් නැහැ කිව්වා. එහෙම පස්සෙන් පස්සට ගියා. ආයි කතා මොකුත් නැහැ. ඒක දන්නේ නැත්නම් ඔය නිකන් ඔය අනම්මනම් ඔය යුතුයකම් ඉෂ්ට කරන්නයි හරි මේ කියලා මං කියන්නේ අනුන්ගේ හරක් බලනවා. රටේ හරබල්ලා දතේ සල්ලි විදඟලා රටේ හරබල්න වැඩ කරන්නේ. Tamange වැඩේට එළඹුණා නම් පෙළඹුණා නම් මුළු ලෝකෙම නතු කරන්න පුළුවන්. ඒකට ටික කාලයක් යනවා. ඒක සඳහා අවස්ථාවාදී වෙන්න හරියට හැම වෙලාවෙම අවස්ථාවක්. හැම චිත්තක්ෂණයක්ම අවස්ථාවක්. ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ දිනුව එකන. ඒකට ඒක හරි අසාධාරණයි. ඇත්තටම අවස්ථාව ඕන කරන දිනන්න ඉස්සෙල්ලා වැඩ පෙන්නන්න. නමුත් අපිට යම් කිසි තැනකට ගියාට පස්සේ කන්ද අකුලට ගියාට පස්සේ ඔක්කොම පේනවා. එතකොට තේනවා අයියෝ මේකට මේ වෙලාවේ අත දාන්න ඕනේ කියලා. එතෙන්ට එනකන් අත්තරදි මාර්ගයෙන් තමයි කරන්නේ. මගේ අත්තරදි ටිකට බුදුහාමුදුරෝ ආර්ය පරිශ්‍රණය කියලා නමක් දීලා තියෙනවා. ඕන දෙයක් කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ලොකු සංහසේ වචනයක්වත් කතා කරන්නේ මම බැලුවා කොයි වෙලාවක හරි වචනකින් අනුග්‍රහයක්වත් කරයි කියලා. මුක දිනෙක මට ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ බයිනොයි කියලා කියනවා. ඕන නැති වචන කතා කරනවායි කියලා කියනවා. ඒ නිසා මේ බණ වගේ බණ වගේ මොනවද තමයි කියවෙන්නේ. ඉතින් මේ පිළිතර මොනවක් කියලා කියන්න වචනකින්වත් අනුග්‍රහ කරන්න තරම් ඊර්ෂ්‍යාද? මොනවක් කියලා හිතන්නේ නැහැ. ධර්මය එක තැනකින් කියවෙන නිසා හේතු දෙයක් අපිට කියන්න නැහැ. අපි අර භාවනා කරනකොට මේ වාඩියෙම ඉතාමත් වැදගත් වෙනවා නේද නේද? ආයක හමුදුව කියලා මට කතා කරනවා නම් ඉතින් ඔය කියන්නේ සාකච්ඡාව විතෝට අරින්න හදන්නේ. <laughs> බුදුරජාණන් වහන්සේගේ ඒ ක්‍රමයේ හැටියට බලනකොට වාඩි වෙන එක එච්චර වැදගත් නැහැ. නමුත් අර ආධුනිකයා කීකරු කරගන්න eBay. කීකරු කරගන්න ඕන නිසා භාවනා වෙලාවේ වාඩි වෙන්න කියන එක එයාගේ නිහතමානී ගතිය පෙන්වන දෙයක්. ඒ නිසා කියනවා හරියට වෙලාවේ වාඩි වෙන්න හරියට පැය වාඩිලා පැය නැගිටින්නමත් ඕන. සක්මන් කරන්නත් ඕන. ඒකෙන් පෙන්වන්නේ අර නිහතමානී ගතිය. නමුත් මේ සෙන් බුද්ධ학ම හරියට විනාඩි 45යි දෙන්නේ. ඉතින් 45න් පස්සේ අනිවාර්යෙන් ගේට් ශාලාවෙන් එළියට යන්න ඕනේ විනාඩි භාවනා කරන පැය පටන් gediya ගහන්න විනාඩි 5කට ඉස්සලා ශාලාව වරින්නේ gediya ගහපු ගමන් ශාලාව එළියට දාලා වහනවා. ඊට පස්සේ අනිත් එක සක්මනදී ඔස්සේ හරියට අනික් වෙලාවට එන්න ඕනේ. ඒක ඇත්තටම නිකන් මේ අර නීතිගරුක කිරීමකට කරන වැඩක්. හැබැයි සතතාභ්‍යාසය නීතිපතා භාවනා කිරීම දුන ශිල්පයෙන් වගේ අත්‍යවශ්‍ය දෙයක්. මේ මේ මේ මේ වාසක මහත්තයා ඔය කියපු ඔය අවස්ථාව ආපු වෙලාවේදී වාඩි වෙන්න අපිට ලැබෙන්නේ නැත්තේ පෙරපව් නිසා. පෙර පින කියලා කියන්නේ ඒ වෙනකොට අපි ඇසි ඕනම තැනක වාඩි වුණා නැත්නම් හිටගෙන ඉඳලා ඒ භාවනා මනස්කාරට දාන්න පුළුවන් නම් මං කියන එක තමයි පෙර කළ පින. දැන් මේ ළඟදී පහුගිය දවස්වල මේ විහාරය හදන වෙලාවේදී ලෙඩ වුණා අපි. අසනීප වුණාට පස්සේ මම දැක්කේ ඒ බාස්ට හොඳටම විවේකයේ ඕනේ විවේකේ ගන්න බෑ. පුදුමාකාර විදිහට ඇඟ වැටලා සුමාන ගණන් බිම දැම්මා. මට තාම ඒ ලෙඩම. ඒ ආනකොට මම කව පස්සේ මාත් ළඟ හිටියොත් මට ලෙඩ වෙනවා. මං ගිල පෑ දෙකක් විතර බුදියා ගත්තා. මං කව මං පින් කරලා තියෙන නිසා මට ඕනලාට ගිල බුදියන්න පුළුවන්. බුදියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ විවේකේ කරගන්න බෑ. ඒ මනසට දරුවෝ ඉන්නවා. වැඩගත් බාරගත්ත වැඩ තියෙනවා. ගත්ත සල්ලි තියෙන නිසා ඒ ලෙඩ රෝග තියේදී යොදවන යදවිල්ල ඒක නිකන් හරියට පෙකිනි වෙලා හපා කන්නා වගේ බොකින්ද. කරන්න යන්නේ මේක තමයි කර්මය. ඉතින් කඹරනවා කියන්නේ. ඉතින් අපිට යම් කිසි දෙයක් කරන්න ඕන නම් ඒදී මං කියන්නේ අමනකම් වලට නෙවෙයි. මොනවාරි කරපු ගමන් වහම වැඩේ නතර කරා. නතර කරනකොට භාවනා කරන්න ඕන නම් ඒක තමයි මහානකම කියන්නේ. කොයි වෙලාවද හරි මූඩ් එක එනවනේ. අපිලාදී ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. අරයා ළඟට ගිහිල්ලා මෙයා ළඟට ගිහිල්ලා අතපය හේදිලි මොකක්වත් ඕනේ නැහැ. මොකද භාවනාවට ওই මොකක්වත් ඕනේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ ආව ප්‍රශ්නේ ඉඳ ගන්න ඕනේ නැහැ. ඒ එතන ඉඳලා ඒ තමන්ගේ මානසිකාරය පවත්වන්න පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා මානසිකාරය නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක තමයි පෙරකල පින කියලා කියන්නේ. අපි කාටවත් වග වෙලා නැහැ. අපි කාටවත් කියන්න ඕනේ ඇයි අද පින්නපාති ගියේ නැත්තේ කියලා. අනිකට දැනගන්න ඕනේ ඊට පස්සේ හරි ගිහිල්ලා සභාවට ලොකු සංස් කිව්ව උඹට එහෙම වෙනවනම් ලොකු ආම්තරණ ගිහිල්ලා කියපන් සමහර විට මම පින්නපාතේ නෑන්ඩි ඉඳ තියෙනවා. සමහර විටක මම මේ දෙට එන්නේ ඔය කාරණා මොකද මට මූඩ් එක ආවොත් මම භාවනා කරනවා. හැබැයි අමනේ මොකද කරන්නේ මූඩ් එකේ ඉන්නේ නැතුව කියනවා මට වන්දනාට එන්න මට පින්නපාතේ යන්න මම භාවනා කරන්න කියලා උපුදිනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙවෙයි මෙහි කියන්නේ. නමුත් ඒක Taman දන්නවනම් කවදාවත් කවමදාක කිසි කෙනෙක් වචනයක් කතා කරන්නේ මොකද මේ මිනිස්සයා ඒ ටිකේ ඒ ලැබති අවස්ථාවේ ගැම්ම ඒ ඒ ප්‍රස්තාව වැඩ ගන්න බුදුන්වත් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයාට තේරෙන්නේ පෙරපින නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මනුස්සයා කවුරු හරි ඇවිල්ලා කියනවා මේ කරන්න බෑ අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ. මේ මනුස්සයා ඒ කරලා එනකොට අර සීතල වෙලා යකඩ නිවිලා. ඉතින් ඒක ප්‍රයෝජන ගන්න පුළුවන් නම් නැත්නම් ඔය මේ මහරහතන් වහන්සේලා එක එකන නිවන් ලැබපු ස්ථාන නිවන් ලැබපු හැටි බලන්න 100 100ක් හම්බයක්. ආනන්ද මහරහතන් වහන්සේ හතර මේකෙන් තොරව ඉරියව් හතරෙන්ම තොරව. එහෙම නැත්නම් එකේ අර කඩුව උසගෙන ඉඳදීනේ අඟුලිමාලට තේරුනේ මේ මම ඌ නතරලා මම නතරලා නැහැ කියන එක. පටාචාරාවට තේරුනේ රෙදි නැතුව ඉඳදීනේ. ඔය ওই ජීවිතත් අප්‍රමාද වෙන්න පුළුවන් කියලා තියුවදියා බලනකොට ඒ බුදුරජාණන්සේක තියෙන මේක සමහරු මේ කාලේ හරියට සෙල්ලක්කාර විදිහට කියනවා භාවනා කරන්න ඕනේ නිවන් දකින්න. ඉඳ ගන්න ඕනේ නිවන් දකින්න. භාවනා මධ්‍යස්ථාන කියන්නේ පිස්සු. කුටි කියලා જાතියක් ඕනෙත් නැහැ. ඕන දෙයක් කරන ගමන් නිවන් දකින්න පුළුවන් කියලා කතාවකුත් කියන බොරුත් නෙවෙයි. සාසනය පැවැත්මට හොඳ නැහැ. එහෙනම් භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ඉඳ ගන්නවා, සක්මන් කරනවා. ඒ පුහුණු වෙන කාලේ. ඊට පස්සේ තමයි තේරෙනවා අර කිව්වගේ පදම. පදමට එනනම් උලේ හරි කමන්නේ පිළේ හරි කමන්නේ මේ මානසිකාරය පවත්වන්න පුළුවන් නම් එයා ඒ අවස්ථාව දන්නවා එහෙම නැත්නම් ප්‍රස්තාව තේරුම් අයික්ෂණ සම්පත්තිය කියලා කියනවා ඒක අමුතුම ධර්මයක් ඒක බුදුහාමුදුරන්ගේ අධිකාරිය මුකුත්ම නැහැ Taman අතේ තියෙන වැඩි හොඳයි එමනම් අපි ඊත්තාවතා චාතිගතා සජ්ජායනා කිරීමේ අපේ දේශනා සමන සතිವಾರයේ මෙතන સમાપ્ત කරමු. අවසරයි.